ඒතරේ විසුද්ධි මාර්ගය තුළ පුදුගොස් ස්වාමීන් වහන්සේ නිසා සමස්ත භාවනා මාර්ගය සංක්ෂිප්තව විස්තරාත්මකව පැහැදිලි කරනවා සංක්ෂිප්තව පැවතිච්ච භවනා මාර්ගය විස්තරාත්මකව පැහැදිලි කරනවා සප්ත විසුද්ධියක් ඔස්සේ ඉතින් ඒ සප්ත විසුද්ධිය ඔස්සේ පැහැදිලි කරන භවනා මාර්ගය අපි පිළිවිලින් විසුද්ධි මාර්ගය අතරම වචනයක් පාසා අපි කියවනවා කියලා කිව්වොත් ඒකත් නෙවෙයි සියල්ලෙන් සියල්ල විශේෂ මාර්ගයේ මුලපටන් සාකච්ඡා කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ අනුව අපේ ශීල නිර්දේශයෙන් පටන් අරගෙන ශීල නිර්දේශ අවසන් කරලා අපේ දුතාංග නිර්දේශයට ඇවිල්ලා දුතාංග නිර්දේශ අවසන් කරලා අපි මේ මොහොතේදී කම්මට්ටාන ගහන නිර්දේශයේ අපි ඉන්නේ. ඒ අනුව කමඨහන් ගැනීම පිළිබඳව යම් සාකච්ඡාවක් අපි සිදු කරගෙන ඉන්නේ. ඒ ඊට අදාළ කර්මස්ථාන පිළිබඳ මූලික හැඳින්වීමක් සාකච්ඡාවක් කරන්නේ. ඒතර මේ කම්මඨාන ගහන්න නිර්දේශයෙන් ඔබට ඊළඟ දේශනය අපේ අපේ නිර්දේශය යන්නේ පටවිකෂණ නිර්දේශයට. ඒ අනුව කොහොමද පටවිකෂණ භාවනාව සිදු කරන්න කියන කාරණේ. එතකොට ඒ නිසා අපි මේ පිළිවෙලින් කරගෙන යන දේශනා මාලාව ඇසුරු කිරීම මම හිතන්නේ භාවනා මාර්ගය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්න වැදගත් වෙනවා මේ විදිහට විශේෂ මාර්ගයේ මුලින් ඉඳලම කියවගෙන යනවා නම්. ඒ නිසා අපි මේ දක්වා කතා කරගෙන ආවා කමඨහන් පැහැදිලි කරන ආකාරය කමඨහන් වර්ග කරන ආකාරයන අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා ඒ අනුව දස ආකාරයකින් කර්මස්ථාන විනිශ්චයන අපි සාකච්ඡා කරන්න තියදුනා ඒ අනුව අපි සංඛ්‍යා වශයෙන් යනාදී වශයෙන් සංඛ්‍යා උපචාරප්පනා වශයෙන් ඥාන ප්‍රභේද වශයෙන් සමතික්‍රමන වශයෙන් වඩන අවඩන වශයෙන් ආරම්මන වශයෙන් කියන මෙන්න මේ ආකාරවලින් අපි කමඨහන් වර්ග කරන ආකාරයේ ඒ ඒ කමඨහන් බෙහෙදයන් පිළිබඳව සාකච්ඡා කරන්න තියදුනා. එනු අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ දසාකාර කමඨහන් බෙහෙද අතරේ ආරම්මන වශයෙන් අපි කොහොමද භූමි වශයෙන් කොහොමද මේ කමටහන් අපි හඳුනගන්නේ කියන කාරණය. ඒ නිසා අපි අද මේ වැඩසටහනේදී අපි සාකච්ඡා කරන අතරම මේ කමටහන් බෙදීම පිළිබඳ මූලික කරුණු කාරණා ටික අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි සම 40 කර්මස්ථාන පිළිබඳ මේ දසවිධ කර්මස්ථාන විනිශ්චයන් පිළිබඳව කරගෙන ආපු සාකච්ඡාවේ අපි අවසානෙට කතා කරමින් සිටියේ ආරම්භන වශයෙන් කොහොමද කර්මස්ථාන විනිශ්චය කරගන්නේ කියලා. ඒ අනුව අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භූමි වශයෙන් කොහොමද කර්මස්ථාන විනිශ්චය කරගන්නේ කියලා. ඒ අනුව භූමි වශයෙන් ගත්තොත් කමඨහන් ආකාර කිහිපයක් තියෙනවා. අපි මම කැමැති මීට අදාළ විශේෂ මාර්ගයේ පිටුව අපේ පින්නතුන්ට පෙන්නලා යන්න. අපි විසුද්ධි මාර්ගයේ පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථය අපි පරිශීලනය කරනවා නම් මෙන්න මේ 84 වන පිටුවේ පාලි විසුද්ධි මාර්ගයේ 84 වන පිටුව තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ අනුව 84 වන පිටුවේ අපි ආරම්මණතෝ කියන කොටස සාකච්ඡා කරන්න තියදුනා. ඒ අනුව අපි අද කතා කරන්නේ මෙන්න මේ භූමිතෝ කියන කොටස තමයි සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව භූමිතෝ භූමි වශයෙන් කොහොමද කර්මස්ථාන බෙදීම සිද්ධ වෙන්නේ කියලා. ඒ අනුව එතන ආරම්භ වෙනවා එත්තච දස අසුභා කායගත සති ආහාරේ පටික්කුල සංඥාති ඉමානි ද්වාදස දේවේශ නප්පවත්තන්ති අනාදි වශයෙන් අපිට සාකච්ඡා කරගෙන එන්නේ. ඒ අනුව අපිට කියනවා දිව්‍ය තලයන් වල දිව්‍ය භූමීන් වල පවත් පවතින් නැති භාවනා කළ නොහැකි කමටහන් කිහිපයක් පිළිබඳ සඳහන් කරනවා. දස අසුභය දිව්‍ය ලෝකේ පවතින්නේ නැහැ කියනවා. ඒ වගේම ආහාරය කායගත සතිය කියන භවනාව දිව්‍ය ලෝකේ නැහැ කියලා කියනවා. ආහාරයේ පටික්කුල සංඥාව කියන එක දිව්‍ය ලෝකේ නැහැ කියලා කියනවා. එතකොට දිව්‍ය ලෝකේ මේ භවනා නැහැ කියන්නේ හේතුව මොකක්ද? මේ මේ කියපු භවනා දැන් දස අසුභය කායගත සතිය කියන මෙන්න මේ භවනාවලදී අසුභය අරමුණු කරගන්න ඕනේ. නමුත් දිව්‍ය ලෝකයේ අසුබ දක්නට ලැබෙන්නේ නැහැ. පිළිකුල අරමුණු කරගන්න ඕනේ කායගත සතියේදී. නමුත් දිව්‍ය ලෝකේ පිළිකුල අරමුණු වෙන්නේ නැහැ. දෙවිවරුන්ට දාඩිය දැමීම ආදී සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ පිළිකුල කියන එක දිව්‍ය ලෝක අරමුණු කරන්න අපහසුයි. එහෙම දෙයක් කරන්න බෑ. ඒ වගේම තමයි ආහාරයේ පටික්කුල සංඥාව වඩන්න නම් මේ අපි අනුභව කරන කබලීකාර ආහාරය එතන विद्यमान වෙන්න ඕනේ. එහෙම विद्यमान වෙන්නේ නැති තැනකදී ආහාරයේ පටික්කුල සංඥාව කරන්න බෑ. නිසා දිව්‍ය ලෝකයේ මේ අසුභයන්ගේ පිළිකුල සහ ආහාර ආදිය නොමැති නිසා අපිට කියනවා දිව්‍ය ලෝකයේ මේ දස අසුභ කායගත සති කියන භාවනා ටික භාවනා කරන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ අපිට කියනවා ඊළඟට අපිට සඳහන් කරනවා තානි ద్వාදස ආනාපාන සති ചാති ඉමානි තේරස බ්‍රහ්ම ලෝකිනම් පවත්තන්ති. ඒ 12ත් ඒ වගේම අපිට කියනවා ආනාපාන සතියක් බ්‍රහ්ම ලෝකේ නැහැ කියලා. එතකොට මේ දස අසුභය කායගත සතිය සහ ආහාරයේ පටික්කුල සංඥාව කියන 12ක් බ්‍රහ්ම ලෝකේ නැහැ. ඒ වගේම ආනාපාන සතියක් නැහැ. ආනාපාන සතිය නැති විදිහට තුමයි බ්‍රහ්ම ලෝකේ අපට ආශ්වාස ප්‍රශ්වාසයක් ලැබෙන්නේ නැති නිසා. ඒ වගේම තමයි අරූප ලෝකය කියනවා අරූප භවේ පන තපෙත්වා චත්තාරෝ ආරුප්පේ අඤ්ඤන්නප්පවත්තන්ති. එතකොට අරූප ලෝකයේ අපිට කියනවා චත්තාරෝ ආරුප්පේත පෙත්වා සතර අරූප භාවනාවන් අරූප කමඨහන් හතර හැරපියා අනෙක් විනි කිසිම දෙයක් අරූප ලෝකවල නැහැ කියනවා. ඒ නිසා සතර අරූප භාවනාව විතරයි ආකාසනංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥාන සංඥායතන කියන මේ අරූප භාවනා ටික විතරයි අපට ලැබෙන්නේ අරූප භූමිය වල ලැබෙන්නේ. මනුෂ්‍ය ලෝකේ ගත්තහම මේ සියල්ලම තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට කමඨහන් පිළිබඳව බෙදීමක් අපට සාකච්ඡා කරනවා භූමි වශයෙන් අපිට තියෙන කමඨහන් පිළිබඳව. ඊළඟට අපිට සඳහන් කරනවා ග්‍රහණ වශයෙන් මොනවද ගහන වශයෙන් තියෙන ගහනතෝ කියන එක පැහැදිලි කරනවා. ගහනතෝ කියන කාරණය අපිට පැහැදිලි කරනවා ගහනතෝති දිත්ත පුට්ඨ සුතක් ගහනතෝ පෙත්ත විනිච්ඡයෝ වේදිතබ්බෝ. ඒ නිසා අපි විනිශ්චය දැනගන්න කියලා කියනවා කොහොමද? ගහනතෝති කියන එක අපිට කියනවා දිත්ත පුට්ට සුතක් ගහනතෝපෙත්ත. ඒතර දිත්ත වශයෙන් දැකීම් වශයෙන් පුට්ට වශයෙන් ස්පර්ශ කිරීම වශයෙන් සුතක් ගහන වශයෙන් ශ්‍රුත ග්‍රහණ වශයෙන් ඒ කියන්නේ අපි අහලා කමටහනක් ග්‍රහණය කර ගැනීම වශයෙන් මෙන්න මේ විදිහට විනිශ්චය දැනගන්න කියලා කියනවා අපිට මේ ග්‍රහණ වශයෙන් කමටහන. එහෙමනම් දැකීමෙන් අපි කමඨහනක් ග්‍රහණය කරගන්නා ආකාරයන් මොනවද දැකීමෙන් ග්‍රහණය කරගන්න කමඨහන් අපිට කියනවා වායෝ කසිනේ හැර සෙසු කසින නමයම දැකීමෙන් තමයි ග්‍රහණය කරගන්න අවශ්‍ය කියලා. ඒ වගේම දස අසුභය දැකීමෙන් තමයි ග්‍රහණය කරගන්න වෙන්නේ කියලා කියනවා. එතකොට කමඨහනක් ගන්නකොට එතකොට දැන් අපි මුලින්ම කමඨහනක් භාවනාවට පටන් ගන්නකොට ඒ කමඨහනේ නිමිත්ත අපි ගන්න ක්‍රමයක් තියෙනවා. මේ නිමිත්ත ගන්න ක්‍රමය අපට දැකීමෙන් නිමිත්ත ගන්නවලු අපිට කියන වායෝ කෂණය හැරෙන සිසු කෂණ නමේම දැකීමෙන්. එමනම් පඨවි කෂණය අපි දැකීමෙන් තමයි නිමිත්ත ගන්න. ඊට පස්සේ ආපෝ කෂණය, තේජෝ කෂණය දැකීමෙන්. නීල, පීත, ලෝහිත, ඕදාත කියන කෂණ අපි දැකීමෙන් ඒ කමතහනේ නිමිත්ත අපි අරගන්නවා. ඒ අනුව තමයි කමතහන ඉදිරියට වැඩිම සිද්ධ වෙන්නේ. දස අසුභයක් දැකීමෙන් නිමිත්ත ගන්නවා කියලා කියනවා. ඒ අනුව දැකීමෙන් නිමිති ගන්න කමටහන් 19ක් අපිට තියෙනවා. ඊළඟට තියෙනවා දැකීමෙන් සහ ඇසීමෙන් නිමිති ගන්න කමටහන් තියෙනවා. දැන් අපිට කියනවා දැකීමෙන් සහ ඇසීමෙන් නිමිති ගන්නවලු අපිට කියනවා ඔන්න පුබ්බ භාගයේ චක්කුණා ඕලෝකෙත්වා పూర్ව භාගයේහි ඇසෙන් බලලා ඊළඟට අපිට කියනවා නිමිත්තං නේසං ගහේතබ්බන්ති අත්තු එතකොට මේ දැකීමෙන් නිමිත්ත ගන්නවා කියලා කියන්නේ పూర్ව භාගයේහි අපි ඇසෙන් බලලා ඒ අනුව තමයි නිමිත්ත අරගන්නේ. ඊට පස්සේ අපිට කියනවොන්න කායගත සතියන් තචපංචකන් දිත්තේන. ඔන්න කායගත සති භාවනාවේ තචපංච කර්මස්ථානය දැකීමෙන් තමයි නිමිත්ත අරගන්නේ. ශේසං සුතේනාති ඒවං තස්සාරම්මනං දිත්තේන සුතේන ගහේතබ්බං. ඒතර කායගත සතියේ තියෙන මේ තචපංච කර්මස්ථානයත් ඒ වගේම දැකීමෙන් නිමිත්ත ගන්නවා. කායගත සතියේ සෙසු කර්මස්ථාන ටික අපිට කියනවා ඇසීමෙන් තමයි නිමිත්ත ගන්නෙ. ඒ අනුව දැකීමෙන් සහ ඇසීමෙන් නිමිත්ත ගන්න කමටහන් එකක් තියෙනවා. ඒ තමයි කායගත සති භාවනාව. ස්පර්ශයෙන් නිමිත්ත ගන්න කමටහනක් තියෙනවා. ඒ තමයි ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාවේ සිද්ධ වෙන්නේ මේ නාසිකාග්‍රයේ කෙලවර ගැටෙන හුස්ම රැල්ල අනුව තමයි අපි හඳුනගන්නේ හුස්ම රැල්ල. තමතහන උද්ඝා නිමිත්තක් පහළ කරගන්නේ ඒ අනුව. ඒ නිසා ආනාපාන සති භාවනාවේ නිමිත්ත ගැනීම ස්පර්ශයෙන් තමයි නිමිත්ත සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වායු කෂණය කියන එක අපිට කියනවා දැකීමෙන් සහ ස්පර්ශයෙන් කියන දෙආකාරයෙන්ම නිමිත්ත ගන්න එකක්. වායු කෂණේ දැකීමෙන් සහ ස්පර්ශ කිරීමෙන් කියන දෙආකාරයෙන්. ඒක අපිට කියනවා මෙන්න මේ විදිහට වායෝ කෂණේ වායෝ කෂණම් ditta පුට්ඨේන වායෝ කෂණේ කියන එක නිමිත්ත අරගන්නේ ditta පුට්ඨේන කියලා කියන දැකීමෙන් සහ ස්පර්ශයෙන් තමයි වායෝ කෂණේ නිමිත්ත ගන්නෙ. ශේෂානි අත්හරස සුතේන ගහේ තබ්බානි. එතකොට සෙසු අටලොස අපිට කියනවා සුත වශයෙන් තමයි නිමිත්ත අරගන්නේ කියලා. එතකොට ඔන්න ඇසීමෙන් නිමිත්ත ගන්න ඒ නිසා ශ්‍රත වශයෙන් නිමිත්ත ගන්න කමඨහන් 18ක් අපට තියෙනවා. ඒ නිසා කමඨහන් 18ක් ශ්‍රත වශයෙන් කියන්නේ ඇසීමෙන් තමයි නිමිත්ත ගන්න. ඊට පස්සේ මෙතන තව අතිරේක කාරණයක් අපිට බුදු බුදුගොස් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ආදි කාර්මිකයන්ට නිමිත්තක් ගන්න ආධිකාර්මිකයන්ට භාවනාවක් ආරම්භ කරන්න පුළුවන් භාවනා සහ බැරි භාවනා කියලා අපිට කියනවා. එතනදී කියනවා පළවෙනියෙන්ම උපේක්ෂා බ්‍රහ්ම විහාරයේ කියන භාවනාව ඒ භාවනාවෙන් අපිට භාවනාව පටන් ගන්න බෑ. උපේක්ෂා බ්‍රහ්ම විහාරයෙන් අපිට භාවනාවක් පටන් ගන්න බෑ. ඇයි උපේක්ෂා බ්‍රහ්ම විහාරයෙන් භාවනාව පටන් ගන්න බෑ කියලා කියන්නේ? උපේක්ෂා බ්‍රහ්ම විහාරය වඩන්න නම් මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුන වඩලා ඉන්න ඕනේ. මෙත්තා කරුණා භාවනා කියන භාවනා තුන වඩපු කෙනෙකුට විතරයි උපේක්ඛා බ්‍රහ්ම විහාරේ වඩන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි අරූප කර්මස්ථාන හතර ආකාසනංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානාසඤ්ඤායතන කියන මෙන්න මේ අරූප භාවනා හතර වඩන්න නම් චතුර්ථ ධානය දක්වා පඨවි ආදී කසින භාවනාවක් කරලා තියෙනවා. ඒතර පඨවි කසිනෙන් චතුර්ථ ධානය දක්වා වඩපු කෙනෙකුට පුළුවන් එතනින් එහාට ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානංචායතන කියන භාවනා වඩන්න. එහෙම නැත්නම් පටවිය ආදී කෂින භාවනාවකින් චතුර්ථ ධානය දක්වා උපදවලා නැති කෙනෙකුට හැකියාවක් නැහැ අරූප ධාන උපදවන්න. ඒ නිසා ඒ නිසා ආධිකාර්මිකයෙකුට ඒ කියන්නේ භාවනාව පටන් ගන්න කෙනෙකුට අපිට උපේක්ෂා බ්‍රහ්ම විහාරයෙන් භාවනාව පටන් ගන්න බෑ. එහෙම නැත්නම් අරූප භාවනාවකින් පටන් ගන්න බෑ. හැබැයි ශේෂ කර්මස්ථාන 35ම එතකොට මෙතන තියෙනවා කර්මස්ථාන පහක් ආධිකාර්මිකවට කරන්න බැරි. අනෙක් කර්මස්ථාන 35න් ඕනෙම කර්මස්ථානයක් අපිට කියනවා ඕන්නම් ආධිකාර්මිකයෙකුට භාවනා කරන්න පුළුවන් කියලා. ඒ කාරණේත් අපිට මෙන්න මේ විදිහට කියනවා උපේක්ඛා බ්‍රහ්ම විහාරෝ චත්තාරෝ ආරුපාණී ඉමානි ඉමානි චෙත්ත න ආධිකම්මේ කියන ගහේ සම්පාණි. එතකොට ආධිකාර්මිකයෙක් මෙන්න මේ උපේක්ෂා බ්‍රහ්ම විහාරයත් අරූප භාවනා හතරක් තියෙන භාවනා ටික ආධිකාරින් කියව ගන්න එපා කියලා කියනවා. ශේෂානි පංචතිංශති ශේෂු භාවනා කමඨහන් 35 ගහේතබ්බානි. ඒ ටික ආධිකාරිකයේ කරගත්තර කමක් නැහැ කියලා කියනවා. එවන් ගහනතෝ මෙන්න මේ විදිහට ගැනීම වශයෙන් භාවනා කමඨහන් විනිශ්චය අපිට කියනවා. ඊට පස්සේ එනවා පච්ඡේතෝ ප්‍රත්‍ය වශයෙන්. එතකොට එක භාවනාවක් තවත් භාවනාවකට ප්‍රත්‍ය වෙනවද කියන කාරණේ. මේ ප්‍රත්‍ය වශයෙන් කියලා කියන්නේ ප්‍රත්‍ය වශයෙන් කියන වචනේ අදහස් කරන්නේ එක භාවනාවක් තවත් භාවනාවකට ප්‍රත්‍ය වෙනවද නැද්ද කියන කාරණේ. එක භාවනාවක් තවත් භාවනාවකට ප්‍රත්‍ය වෙනවා. දැන් බලන්න ආකාශ කසිනේ හැරෙන්න සෙසු කසින නමය අරූප භාවනාවන්ට ප්‍රත්‍ය වෙනවා. ඇයි මේ ආකාශ කසිනේ හැරෙන්නේ මේ සෙසු කසින නමයෙන් මේ කසින නමයෙන් චතුර්ථ ධානය ලැබලා චතුර්ථ ධානය ලැබපු කෙනෙක් තමයි අරූප භාවනාවකට යන්නේ. ඒ නිසා අරූප භාවනාවක් උපදවන්න යම්කිසි කසින භාවනාවකින් ආකාශ කසිනේ හැරෙන්න අනික් කසින භාවනා නමය අතරින් යම්කිසි කසින භාවනාවකින් චතුර්ථ ධානය දක්වා උපදවලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ඒ කෙනෙකුට අරූප භාවනාව උපදවන්න බෑ. නිසා අරූප භාවනාවක් ඉපදවීම කියන එක එහෙමනම් ප්‍රත්‍ය වෙනවා කසින භාවනා නමයකින්. ඒ නිසාන්න ප්‍රත්‍ය වශයෙන් අපිට කර්මස්ථාන හඳුනගන්න පුළුවන්. ඊට පස්සේ අභිඥා කියන ඒවා දස කසිනෙම ප්‍රත්‍ය වෙනවා. ඒතර කසින භාවනාවකින් විතරයි අපිට පුළුවන් අභිඥා උපදවන්න. ඒතර කසින භාවනාවලින් අපි මෙන්න මේ කියන කසින භාවනාවලින් කසින භාවනාවලින් අපි උපදවනවා අෂ්ට සමාපatti කියන જાතිය. යම්කිසි යෝගාවචරයෙක් මේ කසින භාවනාවකින් අෂ්ට සමාපatti ඉපදුවනම් අෂ්ට සමාපatti කියලා කියන්නේ ප්‍රථම ප්‍රථම ධාන ආදී හතර ඒවට අපි කියනවා රූප ධාන කියලා රූප ධාන හතරයි ඊට පස්සේ අරූප ධාන හතර අරූප ධාන හතරයි මෙන්න මේවට අපි කියනවා අෂ්ට සමාපatti කියලා මෙන්න මේ අෂ්ට සමාපatti උපදවලා ඒ අෂ්ට සමාපatti පදනම් කරගෙන තමයි අරු අභිඥා උපදවන්න පුළුවන්. අෂ්ට සමාපත්තිය වශී භාවයට පත් කරන්න ඕනේ ආකාර 14කට. ඒකට කියන චුද්දසී වශී භාවය කියලා. මේ නිසා අෂ්ට සමාපත්තිය ආකාර 14කට වශී කරලා ඒ වශී භාවයට පත් කරගත්ත අෂ්ට සමාපත්තිය තමයි පදනම් කරගන්නේ අභිඥා උපදවන්න. ඒ නිසා යම්කිසි අභිඥාවක් උපදවනවා නම් ඒ අභිඥාවට මෙන්න මේ දසකසින භාවනාවන් ප්‍රත්‍ය භාවයටපත් වෙනවා. අෂ්ට සමාපatti උපදවන්න බෑ කසින භාවනා නැතුව. ආනාපාන සතියෙන් අපිට අරූප ධ්‍යාන උපදවන්න බෑ. ඒ නිසා අන්න කසින භාවනාවෙන් එහෙමනම් අභිඥා සඳහා ප්‍රත්‍ය භාවයටපත් වෙනවා. ඒ වගේම තමයි උපේක්ෂා බ්‍රහ්ම විහාර කියන භාවනාව උපදවන්න පුළුවන්නේ මෙත්තා කරුණා මුදිතා කියන භාවනා හතරෙන් තමයි. එනිසා මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුන ප්‍රත්‍ය භාවයටපත් වෙන උපේක්ෂා බ්‍රහ්ම විහාරයට. ඒ වාගේම තමයි අරූප භවනා අතරේ යත යත අරූප භවනා මතුමතු අරූප භවනාවල් ප්‍රත්‍ය වෙනවා. දැන් ආකාසනංචායතනේ මත තමයි විඥානංචායතනේ ඉපදවන්න පුළුවන්. විඥානංචායතනේ මත තමයි ආකින්චඤ්ඤායතනේ ඉපදවන්න පුළුවන්. ඒ මත තමයි නේව සංඥාන සංඥායතනේ යන්න පුළුවන්. මේ නිසා ඉහලින් ඉහලින් තියෙන අරූප භවනාවට ඊට පහලින් තියෙන අරූප භවනාව ප්‍රත්‍ය භාවයටපත් වෙනවා. ඒ නිසාන ප්‍රත්‍ය වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට නිරෝධ සමාපත්තිය කියන එකට සමවදින්න පුළුවන් නේව සංඥාන අසඤ්ඤායතනෙට සම්වදින්න පුළුවන් කියන එකට විතරයි. මේ සන්නේව සංඥාන අසඤ්ඤායතනෙ කියන එක නිරෝධ සමාපත්තියට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම සියලුම ditta ධම්ම සුඛ විහරණයන් ඒ කියන්නේ මේ ජීවිතයේදී අපි මේ ලබා ගන්නා ධ්‍යාන ආදී සැපයන් සුඛ විහරණයන් විදර්ශනාවට විදර්ශනා සහ සමාපත්තීන් වලට ප්‍රත්‍ය භාවයටපත් වෙනවා. ඒ නිසා අපිට මෙන්න මේ විදිහට ප්‍රත්‍ය වශයෙන් කර්මස්ථාන හඳුනගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණේ තමයි අපිට මෙතන කියන්නේ පච්චේතෝ කියන තැන ඉමේසු මන කම්මත්ථානේසු තපෙත් ආකාශකෂණං මේ කර්මස්ථානය ඇතුලේ ආකාශකෂණේ හැරපියා ශේෂා නවකෂණා සෙසු කෂණ නමය ආරුප්පානම් පච්චයා හොන්ති අරුප් භාවනාවට ප්‍රත්‍ය වෙනවලු දසපි කෂණා අභිඥානං දස කෂණයන්ම අභිඥාවන්ට ප්‍රත්‍ය වෙනවා තයෝ බ්‍රහ්ම විහාරා බ්‍රහ්ම විහාර භාවනා තුන චතුත් බ්‍රහ්ම විහාර සහ හතරවෙනි බ්‍රහ්ම විහාරයට කියන උපේක්ෂා බ්‍රහ්ම විහාරයට ප්‍රත්‍ය වෙනවා. හෙත්තිමන් හෙත්තිමන් ආරුප්පං යට යට අරූප භාවනාව උපරිමස්ස උපරිමස්ස උඩ උඩ අරූප භාවනාවට ප්‍රත්‍ය වෙනවා. නේව සංඥානා සංඥායතන නිරෝධ සමාපත්තිය. නේව සංඥානා සංඥායතනේ නිරෝධ සමාපත්තියට ප්‍රත්‍ය වෙනවා. සබ්බානිපි සුඛ විහාරා සියලුම සුඛ විහරණයන් සුඛ විහරණයන් කියන එක අපර ටීකාවේ පැහැදිලි කරනවා. ditta ධම්ම සුඛ විහරණයන් කියලා. ඒවා විපස්සනා භව සම්පත්තිය නම් විදර්ශනා භාවයට උපකාර වෙනවා කියලා. ඔන්න ඔය විදිහට ප්‍රත්‍ය වශයෙන් භාවනා කර්මස්ථාන හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ චර්යානුකූල වශයෙන් චරිත වශයෙන් කොහොමද කමඨහන් අඳුරගන්නේ කියලා. එහෙනම් චර්යානුකූල වශයෙන් කමඨහන් හඳුනා ගැනීම කියනවා. චර්යාණං අනුකූලතෝ පෙත්ත විනිච්ඡයෝ වේදි තබ්බෝ. චරිත වශයෙන්ුත් මෙන්න මේ විදිහට විනිශ්චය දැනගන්න ඕනේ. දැන් අපි දන්නවා චරිතය වශයෙන් අපි කතා කරලා තියෙනවා චරිත තියෙනවා රාග චරිත, ද්වේෂ චරිත යනාදි වශයෙන්. එතකොට අපිට රාග චරිතයට මොනවද කමඨහන් වැදගත් වෙන්නේ? ඒ වගේම දෝෂ චරිතයට මොනවද කමඨහන් වැදගත් වෙන්නේ? ඒ වගේම මෝහ චරිතයට, සද්ධා චරිතයට, බුද්ධි චරිතයට, ඒතර මෙන්න මේ විදිහට අපිට මේ විසුද්ධි මාර්ගයේ ඒ ඒ කමඨහනට ඒ ඒ චරිතයට ගැළපෙන කමඨහන් මොකද්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි පැහැදිලි කරගත්තොත් ඔන්න අපිට පැහැදිලි කරනවා රාග චරිතයට වැදගත් වෙන කමඨහන් මොනවද? රාග චරිතයට වැදගත් වෙනවා දස අසුභ භාවනාව. දස අසුභ භාවනාවෙන් රාගය දුරු කරගන්න පුළුවන් වෙනවා. කායගත සති භාවනාව කියන පිළිකුල් භාවනාව කායගත සතිය කියන පිළිකුල් භාවනාවෙන් අපිට රාග චරිතයට වැදගත් වෙනවා. ඒ අනුව පිළිකුල් භාවනාව දෙතිස් කුණපේ එහෙමත් නැත්නම් අපි කියන දෙතිස් කුණපේ තමයි මේ කායගත සති භාවනාව කියන්නේ. මේ නිසා දෙතිස් කුණපේන් කායගත සති භාවනාවෙන් රාගය දුරු කරගන්න පුළුවන්. ද්වේෂ චරිතයට වැදගත් වෙනවා කියන සතර බ්‍රහ්ම විහාර. සතර බ්‍රහ්ම විහාර කියලා කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන භාවනා ටික ද්වේෂ චරිතයට සප්පායයි කියලා කියනවා. ඒ වගේම තමයි නීල කෂණ ආදී වර්ණ කෂණ හතර. මොනවද? නීල, පීත, ලෝහිත, ඕදාත. ඒ නිසා වර්ණ කෂණ හතර කියලා කියන්නේ නීල, පීත, ලෝහිත, ඕදාත. මෙන්න මේ කියන වර්ණ කෂණ හතර අපිට කියනවා ද්වේෂ චරිතයට ගැලපෙනවා කියලා. සප්පායයි කියලා. මෝහ චරිතයට සහ විස්තරක චරිතයට ආනාපාන සතිය සප්පායයි කියලා කියනවා. එතකොට ඔන්න දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් මම ආනාපාන සති භාවනා කරනවා නම් මම විතරක චරිතයක්ද මම කැමති ආනාපාන සතියට කියලා. එහෙම හිතන්න එපා. මේ කියන්නේ මෝහ චරිතයට විතරක චරිතයට වඩාත් සප්පාය වෙන ආකාරය. ඒ කියන්නේ අනිත් කමතහන් මෝහ චරිත විතරක චරිතයට ගැලපෙන්නේ කියලා හෝ ආනාපාන සති භාවනාවක් කරනවා නම් ඒ හැමෝම මෝහ විතරක චරිත කියලා හෝ නෙමෙයි. මෝහ චරිතයට විතරක් චරිතයට සෙසු භාවනාවලට වඩා ආනාපාන සති භාවනාව ගැලපෙනවා කියන්නේ. ශ්‍රද්ධා චරිතයට බුද්ධානුස්සති ආදී අනුස්සති 6 පළවෙනි අනුස්සති 6 වැදගත් වෙනවා කියලා කියනවා. බුද්ධි චරිතයට අපිට කියනවා මරණ සතිය, ඒ වගේම උපසමානුස්සතිය, චතුධාතු අවත්තහණය ආහාරේ පටික්කුල සංඥාව කියන මෙන්න මේ භාවනා හතර වැදගත් වෙනවලු. ඒතර මරණ සතිය කියලා කියන්නේ අපි මරණය මෙනෙහි කිරීම කියන කාරණය. උපසමානුස්සතිය කියලා කියන්නේ අපි උපසමයේ නිවෙනති පිළිබඳව අපි මෙනෙහි කරන භාවනාව. අපි කල අපි ඉදිරියේ කතා කරන කොහොමද උපසමානුස්සතිය ආදී වඩන්නේ කියලා. මරණ සති වඩන ආකාරය සාකච්ඡා කරනවා. චතු ධාතු අවත්තහණය කියලා කියන්නේ අපේ මේ සමස්ත කය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් වලට බෙදලා බෙද බෙදා සාකච්ඡා බෙද බෙදා භවනා කරනවා කියන එක. ඒකට අපි කියන චතු ධාතු වවත්තහනේ කියලා. ආහාරේ පටික්කුල සංඥාව කියලා කියන අපි වළඳන ආහාරයේ තියෙන පිළිකුල මෙන්න කරනවා. ඒතර මෙන්න මේ භවනා කමඨහන් හතර බුද්ධ චරිතයට සප්පයයි කියලා කියනවා. අනුකූලයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා සියලු දෙනාට මොන චරිතයටත් ගැලපෙනවලු වර්ණ කසින හැරෙන්න සෙසු කසින. තරුණ නිල පීත ලෝහිතෝදාත කියන කෂින හතර ඒක ගොඩක් ගැලපෙනවා කියලා කිව්වේ අපිට ද්වේෂ චරිතයකට. හැබැයි ඕනෙම චරිතයකට සියලුම චරිතයන් වලට ගැලපෙනවා කියලා කියනවා වර්ණ කෂින හැරෙන්න ශේෂු කෂින හතර. ඒතර ශේෂු කෂින කියලා කියන්නේ ශේෂු කෂින අ එතකොට හයක් තියෙනවා. සියලු කෂින භාවනා 10ක් තියෙනවා. වර්ණ කෂින හතර ගියාම ශේෂු කෂින හයක් තියෙනවා. මොනවද මේ කසින භාවනා 6 කියලා කියන්නේ? එතකොට අපි අපි ගත්තොත් පට විකසනය ආපෝ තේජෝ වායෝ කියන භූත කසින හතර ඊට පස්සේ ඊට අමතරව තියෙනවා ආකාශ ආලෝක කියලා. ඒතර කසින භාවනා 10න් 6ක් මෙතන තියෙනවා වර්ණ කෂණ හැරෙන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන කෂණ හතර ආකාශ කෂණේ සහ ආලෝක කෂණේ මෙන්න මේ කෂණ ටික හැම කෙනෙකුටම කාටත් භවනා කරන්න සුදුසුයි කියනවා සතර අරූප භවනාවත් හැම චරිතයකටම ભેදයක් නැතුව වඩන්න පුළුවන් සුදුසුයි කියලා කියනවා ඊට පස්සේ ඔන්න අපිට තවත් මෙන්න මෙහෙම කාරණයක් කියනවා පරිත්ත කෂණ කියලා කාරණයක් අපිට පැහැදිලි කරනවා ඒක අපි බැලුවොත් මෙතන කියනවා මෙන්න මේ කාරණේ. කසිනේසුච කසිනයන් අතරෙත් යංකින්චි පරිත්තං විතක්ක චරිතස්ස අප්‍රමාණං මෝහ චරිතස්ස ආදී ඒව මෙත්‍ය චරණං කසිනේ භාවනාවන් අතරේ අපිට කියන මේ පරිත්ත අප්‍රමාණ කියලා ભેදයක් ගැන කතා කරනවා මොකක්ද පරිත්ත කසින මොකක්ද අප්‍රමාණ කසින කියලා කියන්නේ පරිත්ත කසින කියලා කියන්නේ අපි වඩන කෂින නිමිත්ත දැන් අපි පටවි කෂණය හදලා පටවි කෂණේ වඩනවා නම් මේ පටවි කෂණ නිමිත්ත ඊටාම කුඩාව නම් අපේ තියෙන්නේ කුඩාවට නම් තියෙන්නේ ඒ කුඩා පටවි කෂණ නිමිත්තත් එක්ක අපි පටවි කෂණයෙන් අර්පණා සමාධියක් උපදවනවා නම් අන්න ඒ කුඩා පටවි කෂණ නිමිත්ත ගැළපෙනවලු විතර්ක චරිතයට ඒකයි පරිත්ත කියලා කියන්නේ පරිත්ත කියන එක ටීකාය පැහැදිලි කරනවා සරාව මත්තන් කියලා සරාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෝප්පේට පාලියෙන් කියන නමක් ඒ නිසා පටවිකෂණේ වැඩුවාම Tamanට පටවිකෂණ නිමිත්ත වැඩෙන්නේ කුඩාවට නම් ඒ වැඩිච්ච කුඩා පටවිකෂණේ පතුරවන්න පුළුවන්. එහෙම පතුරවන්න නැතුව මේ කුඩා වට්ටමින් තියාගෙන භවනා කරන එක විතරක් චරිතයට ගැලපෙනවා කියලා කියනවා. හැබැයි මෝහ චරිතයට ගැලපෙන්නේ ඒක නෙවෙයි. මෝහ චරිතයට ගැලපෙන්නේ මේක හැමතැනටම පතුරවලා තියෙන එක. ඒ නිසා අපිට කියනවා අපමානං මෝහ චරිතස්ස. ඒතර අපමාන කෂණේ අපිට මෝහ චරිතයට තමයි වැදගත් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට කෂණ භාවනා පිළිබඳව විශේෂත්වයකට අපිට කියනවා. ඒ කියලා කියනවා සබ්බං චේතං උජු විපච්චනීක වශයෙන් අතිසප්පාය වශයෙන් ච මුත්තං මේ සියල්ලම අපිට කීවේ මොනවද මේ එකිනෙක චරිතයට වැදගත් වන කමඨහන් කියන සියල්ල අපිට කීවේ අපිට කියනවා උජු විපච්චනීක වශයෙන් ඍජුවම එකිනෙකට ප්‍රතිපක්ෂ වශයෙන් තියෙන ලක්ෂණ අනුව ගලපලා තමයි කියවෙන්නේ. ඒ කීවට ඒ වගේම අතිශප්පාය වශයෙන් අතිශය සප්පාය අතිශය සප්පාය මොන භවනාවද කියන විදිහට. හැබැයි එහෙම කීවට අපට කියනවා රාගාදීනම් පන අවික්ඛම්බිකා ශ්‍රද්ධාදීනම් වා අනුපකාරා කුසල භවනා නාම නැති. ශ්‍රද්ධා ආ රාගාදී විස්කම්මණය වෙන්නේ නැති ශ්‍රද්ධා ආදියට උපකාර වෙන්නේ නැති භවනාවක් නැහැ කියලා කියනවා. ඒ නිසා මොන භවනාවක් මෙතනදී වැදගත් වෙනවා කියන එකයි මේ කියන්නේ. මුසායිකයි අපිට කියන්නේ මේ සියල්ලම මේ කියපු කමඨහන් සියල්ලම අපිට කීවේ ඉඳුරාම ප්‍රතිපක්ෂ භවනාවන්. මොනවද ප්‍රතිපක්ෂ භවනාවන්? දැන් අපි ගත්තොත් රාගයේ තියෙන කෙනාට මෛත්‍රිය වැඩුවොත් එයාට රාගය වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒකට ප්‍රතිපක්ෂ නිසා මෛත්‍රිය කියන එක රාග චරිතයට දේශනා කරේ නැහැ. හැබැයි එහෙම වුණාට පාවිචරිතේ මෛත්‍රී වැඩුවොත් එම යම් කිසි විදිහකට තමන්ගේ කෙලෙස් සංසිඳීමක් වෙන්නේ නැද්ද? වෙනවා. එහෙම නැත්නම් ශ්‍රද්ධා ආදී වැඩි වෙන්නේ නැද්ද? වැඩි වෙනවා. ඒ නිසා මේ කීවේ හුදු ඉඳුරාම ප්‍රතිපක්ෂ වශයෙන් සහ අතිසප්පාය වශයෙන්. එහෙම වුණාට අපිට කියනවා රාග ආදී විස්කම්බණය නොවන භවනාවක්වත් ශ්‍රද්ධා ආදීට උපකාර නොවන භවනාවක්වත් නැහැ කියන්නේ. ඒ නිසා ඉතින් මෙතෙන්ට අපිට විසුද්ධි මාර්ගයේ බුදුගොස් ස්වාමීන් වහන්සේනේ මේ ගිය සූත්‍රයේ තියෙන සූත්‍ර පාඨයක් අපිට මෙතනදී දක්වනවා නිදර්ශනයක් විදිහට අපිට කියනවා චත්තාරෝ ධම්මා උත්තරි භාවේ තබ්බා අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්කුපිය විතක්කුපච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය බුදුරජාණන්සේ මේගිය මේගිය ස්වාමින් වහන්සේට මේගිය ස්වාමින් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන්සේට කාලයක් උපස්ථානය කරපු ස්වාමින් වහන්සේ තමයි. ඉතින් මේගිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩම කරනකොට එක්තරා අවස්ථාවකදී මේගිය ස්වාමින් වහන්සේ දකිනවා ඊටාම ලස්සන රමණීය වනලැහැබක්. මේක මේගිය සූත්‍රය පැහැදිලි කරනවා. මේ රමණීය වනලැහැබ දැකලා මේගිය ස්වාමින් වහන්සේ මේගිය ස්වාමින් වහන්සේ මේ වනලැහැබ කෙරෙහි සිත් සිත් ඇදීලා යනවා. සිත ඇලීමක් ඇති වෙනවා. ඒ නිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කියන ස්වාමිනී භාග්‍යතුන්ස් මේ වන ලැබ බොහොම රමණීයයි. මට හිතෙන මෙතන ඉඳගෙන භාවනා කරොත් මට හොඳයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දකිනවා මේ මේගිය ස්වාමීන් වහන්සේ මීට ඉහතදී ආත්ම භාව 500ක් රජ වෙලා ඉඳලා ආත්ම භාව 500ක් මේ වනලැහැබ ඇසුරු කරගෙන ඉඳලා තියෙනවා. ඒ වනලැහැබ ඇසුරු කරගෙන හිටපු නිසා තමයි මේ වනලැහැබ කෙරෙහි මේ ප්‍රියභාවය ඇති වෙන්නේ. මෙතන ඉඳගෙන නාටිකාංගනාවන් පිරිවරාගෙන විනෝද වෙලා තියෙනවා. ඒ විනෝද වෙච්ච නිසා තමයි මේ වන්ලැබෙකේ සිත් అలවන්නේ. මෙතෙන්ට ගියාට මේ මේගේ ස්වාමීන් වහන්සේට භාවනා කරන්න බෑ කියලා බුදුරජාණන්ස දකිනවා. ඒ නිසා බුදුරජාණන්ස කියනවා බුදුරජාණන් මේ කාරණේ මේ විදිහට කියන්නේ නැතුව බුදුරජාණන්ස දකිනවා එහෙම කිව්වොත් මේගේ ස්වාමීන් වහන්සේ මේ කෙරෙහි වැරදි අදහසක් ඇති කරගන්නේ. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අගෞරවයක් ඇති කරගන්නේ. මොකද්ද මේ බුදුරජාණන්ස කියන්නේ කියලා හිතයි. ඒ හින්දා බුදුරජාණන්ස කියන මේ ගිය මට උපස්ථායක කෙනෙකුත් නැහනේ. ඒ නිසා නුඹ යන්න එපා. උඹ ගියොත් නුඹ ගියොත් මට උපස්ථායක කෙනෙකුත් නැති වෙනවා. ඉතින් මේ වෙලාවේ මේකේ ස්වාමීන් වහන්සේ කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නම් සියලු කෙලෙස් නැසලා සර්වඥ වෙලා බුදු බුදු වෙලා මේ ඉන්නේ. මම තාම මගේ මේ රාග ආදී කෙලෙස් එක්ක ඉන්නේ. ඒ නිසා නුඹ වහන්සේ ඔහොම හිටියට මම ගිහිල්ලා භාවනා කරගන්න ඕනේ. මට නිවන් දකින්න ඕනේ. ඔබ වහන්සේ නම් නිවන් දැකලා ඉන්නේ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙවෙනි වරක් කියන මේ ගියේ වුණාට මං ගාව කවුරුත් උපස්ථායකෙක් නැහැ. ඒ නිසා නුඹ ඉන්න. දෙවෙනි වරත් මේ ගිය ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. තුන් පාරක් කියනවා. අවසානයේ බුදුරජාණන්සේ අවසර දෙනවා. හා හොඳයි. මේ ගිය යන්න ඉහළ භාවනා කරලා ඉන්න. මේ ගිය ස්වාමීන් වහන්සේ භාවනා කරන්න ගිය තැන ඉඳලා මේ ගිය ස්වාමීන් වහන්සේට අර අතීතයේ Taman කරපු කීප දේවල් සිහියට එන. අතීතයේ කරපු කීප දේවල් සිහියට ඇවිල්ලා මේ හරියට නිකන් Taman නාටිකාංගනාවන් පිරිවරාගෙන මෙතන විනෝද වෙනවා වගේ තමයි දකින්නේ. ඒ විදිහට තමයි Tamanට අදහස් පහළ වෙන්නේ. ඒ නිසා භාවනා කරන්න බලනවා බලනවා උත්සාහ කරනවා කරනවා බෑ භාවනා කරන්න. ආපහු දුවගෙන යන බුදුරජාණන් වහන්සේ ගාවට. ඇවිල්ලා කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට භාවනා කරන්න බෑ මෙතන. බුදුරජාණන් අන්න ඒ වෙලාවේදී තමයි කියන්නේ මේ ගිය ওই නිසා තමයි මම ඔබට යන්න එපා කියලා කිව්වේ. ඒ නිසා මෙන්න මේක කරන්න මොකද්ද? සත්තාරෝ ධම්මා උත්තරී භාවේ තබ්බා. ධර්ම හතරක් භාවනා හතරක් මැත්තේහි වඩන්නේ. කොහොමද? අසුභ භාවේ තබ්බා රාගස පහනාය. රාගේ ප්‍රහාණය කරන්න අසුභේ වඩන්න. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස පහනාය. මෛත්‍රී වඩන්න ව්‍යාපාදේ ප්‍රහාණය කරන්න. ආනාපාන සති භාවේ තබ්බා විතක්පච්ඡේදාය. විතරක සිඳීම් පිණිස ආනාපාන සතිය වඩන්න. අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුද්ධාතාය. Taman කෙරෙහි තියෙන මේ අස්මිමානය දුරු කරන්න අනිච්ච සංඥාව වඩන්න කියලා කියනවා. ඉතින් මේ අනුව මේගිය ස්වාමීන් වහන්සේ භාවනා කරලා තමයි උන්වහන්සේ මඟඵල ලබන්නේ නිවන් සාක්ෂාත් කරගන්නේ. ඒ නිසා මේ සූත්‍රයේ එක්තරා විදිහකට බුදුරජාණන් වහන්සේ මේ චරිතානුකූල කර්මස්ථාන පිළිබඳ පැහැදිලි කිරීම සිද්ධ කරපු සිද්ධ කරපු තැනක්. ඒතර අපිට සූත්‍ර පිටකයේ තුල මේ චරිතානුකූල කර්මස්ථාන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තැන් හම්බෙන්නේ නැහැ මෙන්න මෙතන තමයි අපිට මේ රාගේ ප්‍රහාණය කරන්න අසුබේ වඩන්න, ද්වේෂේ ව්‍යාපාදේ ප්‍රහාණය කරන්න මෛත්‍රී වඩන්න යනාදී වශයෙන් දේශනා කරනවා කියලා හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අනුවත් බුදුරජාණන් වහන්සේ මේ කියන බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ කියන කාරණය භාග්‍යතුන් වහන්සේ මේ වචනය අනුවත් අපිට සනාත කරගන්න පුළුවන්. හැබැයි ඒ කිව්වට අපිට මේ හැම කමටහනකින්ම අඩුම තරමේ තමන්ගේ කෙලෙස් ටික නසා ගන්න බැරි කමක් නැහැ. හැම එකක්ම ඒ සඳහා උපකාරී පිණිස පවතිනවා. ඒ වගේම තමයි මීට අදාළව අපිට නිදර්ශන සූත්‍රයක් තවත් ගෙන හර දක්වන මේ රාහුල සූත්‍රයේ අපිට මෙතන කියනවා රාහුල සුත්තේපි අපිට බුදුගොස් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රාහුල සූත්‍රයේද මෙත්තං රාහුල භාවනම් භාවේහි इति ආදිනානයේන මෙත්තං රාහුල භාවනම් භාවේහි කියපු මේ ආදී ක්‍රමයෙන් ඒකක්ෂේව සත්ත කම්මට්ඨහනානි වුත්තානි එක කෙනෙකුට කමඨාන් හතක් කියලා තියෙනවා රාහුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කමඨාන් හතක් දේශනා කරනවා මොනවද කමඨාන් හත රාහුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මෙත්තං රාහුල භාවනම් භාවේහි කරුණං රාහුල භාවනම් භාවේහි මුදිතං රාහුල භාවනම් භාවේහි උපේක්ඛං රාහුල භාවනම් භාවේහි අසුභං රාහුල භාවනම් භාවේහි අනිච්ච සංඥං රාහුල භාවනම් භාවේහි ତර මේක සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මෙත්තං රාහුල භාවනම් භාවේහි රාහුල මෛත්‍රී භාවනාව වඩන්ඩ ඒ මෛත්‍රී භාවනා වඩනවා නම් යෝ ව්‍යාපාදෝසෝ පහීෂති කියලා කියනවා. යම් කිසි ව්‍යාපාදයක් තියෙනවා නම් මෛත්‍රියෙන් ව්‍යාපාදේ දුරු වෙනවා. ව්‍යාපාදේ කියලා කියනත් තරහ යනවා කියලා කියනවා. ඒක දුරු වෙනවා. කරුණම් රාහුල භාවනම් භාවේහි කරුණා භාවනාව වඩන්ද කරුණා භාවනාව වැඩුවොත් විහෙසා යම් වෙහෙසක් තියෙනවා නම් ඒ වෙහෙස ප්‍රහාණය වෙනවා කියනවා. මුදිතං මුදිතාව වඩන්න කියලා කියන යා අරති යම්කිසි අරතියක් තියෙනවා නම් ඒ අරතිය ප්‍රහාණය වෙනවා කියලා කියනවා. ඒ වගේම උපේක්ඛං උපේක්ෂාව වඩන්න කියලා කියන යෝ පටිගෝ යම්කිසි පටිගයක් තියෙනවා නම් පටිගය දුරු වෙනවා කියලා කියනවා. අසුබන් රාහුල භවනම් භාවේහි රාගෝසෝ පහීසති. අසුබ භාවනාව වඩන්න අසුබ භාවනාව තුළින් රාගේ ප්‍රහාණය කරගන්න පුළුවන්. අනිච්ච සංඥා අනිච්ච සංඥාව වඩන්න අනිත් සංඥා වැඩිමින් අස්මිමානෙ දුරු කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම හත්වෙනි එක ආනාපාන සතින් රාහුල භාවනම් භාවේහි බුදුරජාණන්සේ රාහුල ස්වාමීන් වහන්සේලා ආනාපාන සති භාවනාව ගැන කියලා කියන මහ පලාවෝති මහාන් සංසා. භාවිත බහුලීකృత කරපු ආනාපාන සති භාවනාව මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. ඒ නිසා ආනාපාන සති භාවනාව පිළිබඳව අපිට කියන්නේ නෑ ව්‍යාපාදයේ වෙහෙස අරතිය යනාදී වශයෙන් මේ විදිහට කියන්නේ නෑ. කියන්නේ නැතුව අපට කෙලින්ම කියනවා ආනාපාන සති භාවනාව වඩනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. මේ නිසා ඉතින් අපිට මේ කාරණා සලකලා බලනකොට අපි මේ චරිතානුකූලව කමඨහන් ටික කියනවා තමයි. හැබැයි බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ විදිහට චරිතානුකූල කමඨහන් ටික කියලා කියනවා ඊට පස්සේ අපිට ඒකාන්ත වශයෙන් අසවල් පුද්ගලයාට අසවල් කමටහනමයි හරියන්නේ කියලා කියන්න බෑ කියන්නේ. අසවලාට අසවල් කමටහනයි කියලා ඒකාන්ත වශයෙන් කියන්න බෑ. ඒ නිසා අපි මම මේ රාග චරිතයක්නේ මම මේ ද්වේෂ චරිතයක්නේ කියලා මෙන්න මේ විදිහට හිතලා අපි ඒ කමටහන ඒක විතරයිමයි මට හරියන්නේ කියලා වඩන්න හිතාගන්න හොඳ නෑ කියලා කියනවා. එහෙම නැතුව අපි හැම කමටහනකම අදිප්‍රහය මොකද්ද කියලා බලලා ඒ අදිප්‍රහය අනුව කමඨහණෙන් අදහස් කරපු දේ මොකද්ද? ඒ අනුව අපි කෙලෙස් කොහොමද සංසිඳෙන්නේ කියලා බලලා ඕනෙම කමඨහණක් අපිට වඩන්න පුළුවන්. අර චරිතානුකූල කමඨහන් වලදී අපිට යම්කිසි උපකාරයක් තියෙනවා. හැබැයි ඉතින් ඒ උපකාරය අපිට දැනගන්න ඒ උපකාරය අරගන්න අපි අපේ චරිතය මොකද්ද කියන හරියටම දැනගෙන ඉන්න. ඒත් එහෙම නැත්නම් එහෙම දන්න ගුරුවරයෙක්ට අපි ඇසුරු කරගන්න ඕනේ. ඒ නිසා ඉතින් අපිට මේ මේ කමතහන මේ පුද්ගලයාටම කියලා හිතා ගන්න හොඳ නෑ කියලා කියනවා. දැන් මෙතනින් එහාට අපිට ඔන්න එනවා දැන් ඔන්න කමඨහන් පිළිබඳ දසවිධ විනිශ්චය කතාව අවසන් වෙනවා. කමඨහන් පිළිබඳ දසවිධ විනිශ්චය කතාව මෙතනින් අවසන් වෙනවා. දැන් ඊළඟට අපිට ඉන්නේ මේ කමඨහනක් ගහෙත්වා කියපු මෙන්න මේ පදයක් එක්ක අපිට කිව්වා අයං කම්මට්ටානං ගහෙත්වාති එත්ත කම්මට්ටාන කතා විනිච්ඡය. ඔන්න කොහොමද අපිට ඉස්සරලා මේ වචනයක් පටන් ගත්තා කම්මට්ටානං ගහෙත්වා කියලා. කමටහන ගෙන කියලා. නම් දැන් අපිට කියනවා මොකද්ද මේ කම්මට්ටානං ගහෙත්වා කියන තැන ගහෙත්වා කියන වචනෙන් කිව්වේ. දැන් මේ දක්වා අපිට මේ පැහැදිලි කරගෙන මේ කම්මට්ටානං කියන එක කම්මට්ටානං කියන එක අපිට ආකාර 10කට බෙදලා කතා කරා. විනිශ්චයන් 10ක් විදිහට අපිට කතා කරා. දැන් එහෙමනම් කම්මට්ටානේ අපි හඳුනගත්තා. ඒ ඒ චරිතානුකූලවත් කමටහන මොකද්ද කියලා හඳුනගත්තා. දැන් එහෙනම් මේ කමටහන අරගෙන කියලා කිව්වහම ඒ අරගෙන කියන තැන කමටහනක් ගැනීම කොහොමද කරන්න ඕනේ? ඉමස්සපන පදස්ස අයන් අත්ත පරිදීපනා මේ පදයේ අර්ථය මෙන්න මේ විදිහට තමයි අපිට දක්වන්න පුළුවන් කියලා කියනවා. එතනදී කියනවා තේන යෝගිනා ඒ යෝගියා විසින් කම්මට්ටහන 10කන් කල්යාණ මිත්තන් උපසංකමිත්වාතියෙත් කම්මට්ඨාන 10කන් කල්යාණ මිත්තන් උපසංකේන්තා කියපු මෙන්න මෙතන වුත්ත නයේනේව වුත්තප්පකාරං කල්යාණ මිත්තන් උපසංකමිත්වා කියන ලද ආකාරයේ කල්යාණ මිත්‍රෙක් වෙත එළඹිලා බුද්දස්වා භගවතෝ ආචාර්යස්වා අත්තානං නීනාතෙත්වා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට හෝ ආචාර්යයන් වහන්සේට හෝ තමන්ගේ ආත්මය නීයාතෙත්වා පවරලා දීලා නීයාතෙත්වා කියලා කියන්නේ පවරලා දීලා එහෙමනම් අපිට කියනවා තමන්ගේ ආත්මය පවරලා දෙන්න. ඒ කියන්නේ ජීවිතේ පරිත්‍යාග කරන්න. කාටද ජීවිතේ පරිත්‍යාග කරන්නේ? බුද්ධස්වා භගවතෝ එකක් තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපිට අපේ ජීවිතේ පවරලා දෙන්න කියලා කියනවා. ඒ වාගේම තමයි අපිට කියනවා ආචාර්යස් එහෙමත් නැත්නම් ආචාර්යයන් වහන්සේට අපිට අපේ ජීවිතේ පවරලා දෙන්න කියලා. මේ නිසා අපේ ජීවිත පරිත්‍යාගය පිළිබඳව අපිට කියනවා. අපිට කරුණු දෙකක් තියෙනවා මෙතන බුද්දස්සවා භගවතෝ ආචාර්යස්වා ආත්තානන්නියා පෙත්වා සම්පන්නජ්ජාසේන සම්පන්නාදි මුත්තිනාච හුත්වා අධ්‍යාසයේ අදිමුත්‍ති සම්පන්න වෙලා කම්මට්ටහනං යාචිතබ්බං කමටහනක් ඉල්ල ගන්න ඕනි කියලා. ඉතින් ඒ අනුව මේ කමටහනක් ගෙන කියන තැන අපිට වැදගත් වෙනවා යම් කිසි කල්යාණ මිත්‍රයෙක් කරා එළඹිලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත එහෙම නැත්නම් ආචාර්යයන් වහන්සේ වෙත ජීවිතේ පරිත්‍යාග කරන්න ඕනේ කියලා කියනවා. ජීවිතේ පරිත්‍යාග කරලා සම්පන්න අධ්‍යාසේන සම්පන්නාදි මුක්ති නාච හුත්වා කියලා කියන්නේ පූර්ණ අධ්‍යාශයෙන් යුතු වෙලා පූර්ණ අධිමුක්තියෙන් යුතු වෙලා පූර්ණ අධ්‍යාශයෙන් පූර්ණ අධිමුක්තියෙන් යුතු වෙලා කමඨහන ඉල්ලන්න ඕනේ කියලා අපිට කියනවා. ඉතින් ඒ පිළිබඳව අපිට දැන් ඔන්න විස්තරයක් එනවා. කොහොමද ජීවිත පරිත්‍යාගය කරන්නේ? එතකොට අපි කොහොමද මේ ජීවිත පරිත්‍යාගය කරන්න කියන කාරණේ පැහැදිලි කරනවා. ඔන්න අපිට කියනවා කොහොමද ජීවිත පරිත්‍යාග දෙකක් අපිට කියවා එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගය කරන්න කියවා අනෙක් පැත්තෙන් ආචාර්යයන් වහන්සේ ජීවිත පරිත්‍යාගය කරන්න කියලා කියවා. ඒතර ජීවිත පරිත්‍යාගය කියන එක Tamanගේ ආත්ම භාවයේ පරිත්‍යාග කිරීම පවරාදීම කියන එක කොහොමද කරන්නේ? අපිට කියනවා බුදුරජාණන් වහන්සේට කල්පනා කරගන්න කියලා. ඉමාහං භගවා අත්බහවං තුම්හාකම් පරිච්ඡයාමි. භාග්‍යතුන් වහන්ස භාග්‍යතුන් වහන්ස මගේ මේ ආත්ම භාවය මම බුදුරජාණන්ට පවරලා දෙනවා. ඒතර මෙන්න මේක තමයි අපි භාවනාවකදී මුලින් අපිට වැඩෙන්න භාවනාව වැඩෙන්න වැදගත් වෙන කරුණ. දැන් අපි සමහර වෙලාවට භාවනා වැඩිම පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා. භාවනාවක් කරගෙන යනකොට තියෙන ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන ක්‍රමවේදය තමයි මේ පිළිවෙලට කියන්නේ. කමඨහන් ඉල්ල ගන්න යනකොට කමඨහනක් අරගන්නකොට භාවනා මඟ පෙන්වීමක් ලබා ගන්නකොට අපට කියනවා ඉස්ලාම් බුදුරජාණන්සේ ජීවිත පරිත්‍යාග කරලා ඉන්න කියලා. බුදුරජාණන්සේ ජීවිත පරිත්‍යාග කරන්නේ ඇයි? ඒක පැහැදිලි කරනවා. එසේ ආත්මභාවයේ පරිත්‍යාග නොකොට ප්‍රාන්ත ශේනාසන වාසය කරනවා නම් වියජනක අරමුණ වෙනවා. බේරව ආරම්මන එනවා. ඒ බේරව ආරම්මන වලදී අපිට ස්ථීරව ඉන්න බැරි වෙනවා. ස්ථීරව ඉන්න බැරි වෙලා අපිට භික්ෂුන් වහන්සේ සමහර වෙලාවට භික්ෂුවක් නම් තමන්ගේ මේ ආරණ්‍ය වාසය අතහැරලා දාලා අප්පෝ මෙතන අමාරුයි ඉන්න කියලා ඒ තමන්ගේ ආරණ්‍ය වාසය අතහැරලා දාලා ග්‍රාමාන්ත සේනාසලට ඇවිල්ලා ගිහියන් එක සංසත්තව වාසය කරනවා. ආන් ඒ ගිහියන් එක්ක සංසත්තව වාසය කරලා විනාශයටපත් වෙනවා. එහෙම නැත්තම් සමහර වෙලාවට මේ බේරව ආරම්මනත් එක්ක Taman නොඑක් නොඑක් වැරදි අදහස් ඇති කරගන්නවා. දැන් අද කාලේ ගොඩක් වෙලාවට තියෙන්නේ එහෙමයි. අද කාලේ සමහර වෙලාවට තියෙනවා බයක් ඇති වුනහම යම් කිසි දෙයකට මෙතන අමනුෂ්‍ය ඉන්න ඒ නිසා මේ අමනුෂ්‍යත් එක කරන්න බෑ කියන්නේ. නැත්නම් මාර බලපෑම් වැඩි කියලා හිතනවා. එහෙම හිතලා Taman භාවනාව අතහැරලා දාලා වෙන මොකක් හරි වැඩක් කරනවා. මේ නිසා භාවනා කමටහනක් ලබා ගන්නකොට මුලින්ම අපිට කියනවා බුදුරජාණන්සේට ජීවිත පරිත්‍යාග කරන්න. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ජීවිත පරිත්‍යාග කරාම කියනවා පියජනක අරමුණක් ආවට බිය උපදින්නේ නැහැ කියලා. අපිට බය හිතෙන අරමුණක් ඇති වෙනවා. හැබැයි බය හිතෙන්නේ නැහැ කියලා කියනවා. ඇයි? මගේ ජීවිතේ මට අයිති නැහැ. මගේ ජීවිතේ මම බුදුරජාණන්ට පවරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඒ බියජනක අරමුණක් ඇති වෙන වෙලාවට අපි බුදුරජාණන් වහන්සේ ජීවිතේ පරිත්‍යාග කරානේ කියන කාරණේ සිහිපත් කරනකොට ඒ බිය පහව ගිහිල්ලා සොම්නසක් ඇති වෙනවා. ඒක අපිට උදාහරණකින් දක්වනවා මෙතන බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට කියනවා උතුම් කශී ශලුවක් මීයන් විසින් කෑ කල ධම්නස් උපන්නේ නමුදු එය සිවුරු නොමැති භික්ෂුවකට දීලා උන්වහන්සේ කැබිලි වලට කඩනවා දැකලා සොම්නස් කරනවා. එතන අපි යම්කිසි පුද්ගලයෙකුට ඊටාම වටිනා රෙද්දක් ලැබෙනවා. මේ ඊටාම වටිනා රෙද්ද පැත්තකින් තියලා තියෙනකොට මේක රැකගෙන ඉන්නකොට මේක මීයක් කනවා, වේයක් කනවා. එතකොට අපිට කනගාටුක තන අපරාධි මේක මීයෝ කාලන් කියලා කියනවා. හැබැයි මේ වටිනා වස්ත්‍රයේ කෙරෙහි තියෙන ආදරය ඇල්ම දුරු කරලා මේක යම්කිසි සිවුරු නැති භික්ෂුන් වහන්සේ කෙනෙකුට දෙනවා. ඒ භික්ෂුන් වහන්සේට දුන්නාම උන්වහන්සේ මේකෙන් සිවුරක් මහගන්න මොකද කරන්නේ මේ වටිනා කියන වස්ත්‍රයේ කෑලි වලට කපනවා. හැබැයි ඒ කෑලි වලට කපනවා දකින අර සිවුර පූජා කරපු කෙනාට අපරාධ කියලා හිතෙන්නේ නැහැ. එයාට සොම්නසක් ඇති වෙනවා. අනේ මගේ මේ මම මේ දුන්නු සිවුර මොනවාස් පරිහරණය කරනවා කියලා. ඒතර මෙන්න මේ වාගේ තමයි තමන්ගේ ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට පරිත්‍යාග කරනවා නම් ආන්නේ පරිත්‍යාග කරාම ඒක සිහි කරන වාරයක් පස්ස තමන්ට සොම්නසක් ඇති වෙනවා කියලා කියනවා. ඒ සොම්නස භාවනාව ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ආචාර්යන් වහන්සේට කමටහන් දෙන කෙනාට ජීවිතේ පරිත්‍යාග කරන්න කියනවා. ඇයි? කොහොමද? ඉමාහම් බන්තේ අත්භාවන් තුම්හාකම් පරිච්ඡජාමි ස්වාමීනි මගේ ජීවිතේ මම ඔබ වහන්සේට පරිත්‍යාග කරනවා. මගේ ආත්මය ඔබ වහන්සේට පරිත්‍යාග කරනවා. පවරලා දෙනවා කියලා පරිත්‍යාග කරනවා එහෙම කරේ නැත්නම් ඒ පුද්ගලයාට ආචාර්යන් වහන්සේට කරුණු කාරණා කියන්න බැරි. ආචාර්යන් වහන්සේ මොකක් හරි කාරණයක් කිව්වහම ඒක පිළිගන්නේ නැති දුර්වච ස්වභාවයක් ඇති වෙනවා. අවවාද දෙන්න බැරි වෙනවා උන්වහන්සේට. සමහර ලාවට ගුරුවරයෙක්ගෙන් අහන්නතු ඕනේ තැනක යනවා. එහෙම කෙනෙකුට මේ ගුරුවරයා ධර්මාමිෂ සංග්‍රහයක් කරන්නේ. ඒ වගේම තමයි Taman දන්න යම් යම් රහස්‍ය ග්‍රන්ථ මේ භික්ෂුවට මේ පුද්ගලයාට කියලා දෙන්නේ නැහැ. ඇයි Taman කෙරෙහි විශ්වාසයක් නැති නිසා. මේ ධර්මාංශ සංග්‍රහය නැති වුනහම ඊටාම ඉක්මනට ඔහු එක්ක දුසිල්ලක් භාවයටපත් වෙලා ගිහි බවටපත් වෙන්න පුළුවන්. මේ නිසා භාවනා කමඨහනක් ගන්නකොට ආචාර්යයන් වහන්සේට ජීවිතේ පූජා කරන්න. ආචාර්යයන් වහන්සේට මම ජීවිතේ පූජා කරලා ඒ අනුව තමයි අපි කමඨහන ඉදිරියට ලබා ගන්න ඕනේ. ඉතින් ජීවිතේ පරිත්‍යාග කරොත් මේ විදිහට ජීවිතේ පූජා කරලා භාවනාව ආරම්භ කරනකොට ඒ පුද්ගලයාට අර ගුරුවරයාට පුළුවන් ඕනනම් අවශ්‍ය ඕන වෙලාවක තර්ජනය කරන්න පුළුවන්. තර්ජනය කරලා තර්ජනය කරනවා කියලා කියන්නේ මේ මැර විදිහට තර්ජනය කරලා හික්මෝනා කරන වෙන දෙයක් නෙමෙයි. මේ Tamanගේ භාවනා කමටහනට මේ යම් දෙයක් කරන්න එපා කියලා කියනවනම් ඒ එපා කියන දේ නැවත නැවතත් කරනවා නම් ඒක තර්ජනය කරලා හරි කියන්න ඕනේ ඔක කරන්න එපා කියලා. ආන් ඒ සඳහා හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඒ පුද්ගලයා ගුරුවරයාට ජීවිතේ පූජා කරාම එයා හිතු හිතු තැන යන්නේ නැහැ. ගුරුවරයා ගාව ඉන්නවා. සුවචයි. ඒ ගුරුවරයා ආයත්ත පැවතුම් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එයා කියන දේවල් කරනවා. ආන්න එහෙම වුණාම ඒ ආචාර්යන් වහන්සේ ධර්මිනුත් සංග්‍රහ කරනවා, ආමිෂිනුත් සංග්‍රහ කරනවා. ඉතින් එතන අපිට විසුද්ධි මාර්ගය සඳහන් කරනවා මේට නිදර්ශනයක් විදිහට දක්වනවා චූල පිණ්ඩපාතික තිස්ස දරුන් වහන්සේගේ අතවැසිය කියලා. ඉතින් චූල පිණ්ඩපාතික තෙරුන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ කමටහන් දෙන ගුරුවරයෙක්. ඉතින් චූල පිණ්ඩපාතික තෙරුන් වහන්සේ ගාවට ආවලු ශිෂ්‍යයෝ තුන් දෙනෙක්. චූල පිණ්ඩපාතික තෙරුන් වහන්සේ ළඟට ආවා ශිෂ්‍යයෝ තුන් දෙනෙක් කමටහන් ගන්න. මේ ශිෂ්‍යයෝ තුන් දෙනා කමටහන් ගන්න ඇවිල්ලා මේ අයගෙන් මේ ස්වාමීන් වහන්සේ අහනවා නුඹලා කොහොමද මේ කමඨහන් පිළිබඳ පිළිපදින්නේ? කොයි විදිහටද නුඹ පිළිපදින්නේ? ඒ වෙලාවේදී කියනවා එක නමක් කියන ස්වාමීනි නුඹ වහන්සේගේ ප්‍රයෝජනයකට කියලා කියවුතින් මම බඹ 100ක ප්‍රපාතයකටවත් පයින්න කැමති. ඔබ වහන්සේ කියනවා නම් මෙන්න මෙහෙම කරන්න කියලා මම මේ බඹ 100 ප්‍රපාතයටවත් පයින්න. එහෙම නැත්නම් ඔබ වහන්සේගේ ප්‍රයෝජනයක් කියලා කිව්වොත් මම මගේ විලුඹේ ඉඳලා ගලක් පිට උලලා මුළු සිරුරම ගලක අතුල්ලා දාන්නත් කැමතියි කියලා කිව්වා. ඒ තරම් ඔබ කියන දේ කරනවා. ඒ වගේම තමයි අනිත් තුන්වෙනි එක නම් කරන ස්වාමිනිය ඔබ වහන්සේගේ ප්‍රයෝජනෙට කියලා කිව්වොත් මම මගේ හුස්ම හිර කරගෙන මැරෙන්න උනත් කැමතියි කියලා කියනවා. ඒ නිසා මට කමටහන් දෙන්න කියලා. ඉතින් මේ තෙරුන් වහන්සේ කල්පනා කරා කියන මේ අය භව්‍ය පුද්ගලයෝ කියලා. ඉතින් මේ අයට මේ තුන් දෙනාට කර්මස්ථාන දුන්නලු. ඒ තුන් දෙනාම ඒ චූලපින්ඩ පාතික තෙරුන් වහන්සේගේ කමටහන් අවවාද මත පිහිටලා රහත් භාවයටපත් වුණා කියලා සඳහන් කරනවා. ඒ නිසා ජීවිත පරිත්‍යාගයේ ආනිසංස මෙන්න මේ ආකාරයට ඒ වගේම අපේ ධම්මපදට කතා වෙනවා පෝතිල ස්වාමීන් වහන්සේ කතාව ස්තුති. පෝතිල ස්වාමීන් වහන්සේ අවසානයේ පොඩි පොඩි හාමුදුරු කෙනකින් කමටහන් ගන්නවා. උන්වහන්සේ මහා බහුශ්‍රත කෙනෙක්. මහා බහුශ්‍රත කෙනෙක් හැබැයි බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී මේ පෝතිල ස්වාමීන් වහන්සේට තුච්ච පෝතිල කියලා කියනවා. හිස් පෝටිලේ නුඹේ හිස් වැඩක් නැහැ නුඹේ ඔය දැනුම ළඟ තියාගත්තට වැඩක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේව නිග්‍රහ කරාම කෝටිල ස්වාමීන් වහන්සේ යනව කමටහනක් ඉල්ලගන්න රහතන් වහන්සේ කෙනෙක් ගාවට. වැඩිහිටි රහතන් වහන්සලා කවුරුත් කමටහන් දෙන්නේ මේ කෙනා බහුශ්‍රතයි. එනිසා ලොකු මාන්නයක් තියෙන කෙනෙක්. මෙයා හික්මවන්න බෑ අපිට. අවසානයේ අවසානයේ ගිහිල්ලා ඒ අය යොමු කරනවා පොඩි හාමුදුරු කෙනෙක් පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වෙලා. ඒ පොඩි ස්වාමීන් වහන්සේ කියනවා මහතෙරුන් වහන්සේට මම ඔබ වහන්සේට කමටහන දෙන්න කැමතියි වෙයි මං කියන දේ කරනවා නම්. මොනවද කළ යුත්තේ? අන්න අර වතුරේකට බහින්න ගිහලා ඉස්සරහ පොකුණක් පෙන්නනවා. මේ ස්වාමීන් වහන්සේ මේ වතුරට බහිනවා. වතුරකට බැහැගෙන බැහැගෙන සිවුර තෙමෙන මට්ටමට යන්න යනකොට මේ පොඩි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා සිවුරු කුණෙන් අල්ලලා ඇවිල්ලා කියනවා ඔබ වහන්සේට මෙන්න මේ කමටහන ගැලපෙන භාවනා කරන්න කියලා. ඉතින් උන්වහන්සේ රහත් වෙනවා. මේ නිසා භාවනා කමටහනක් ගන්න කෙනෙක් මෙන්න මේ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරනවා. ඒ නිසා තමන්ගේ ආචාර්යන් වහන්සේට බුදුරජාණන් වහන්සේට ජීවිත පරිත්‍යාගය කරන්න ඕනේ. මෙන්න මේ කියන ආනිසංස තියෙන ජීවිත පරිත්‍යාග කරාම ඊළඟට දැන් අපි කතා කරන් තියදුනේ මෙන්න මේ කාරණය කොහොමද බුද්දස්ස භගවතෝ ආචාර්යස්වා අත්තානං නීයාතෙත්වා කියපු කාරණේ අපි කතා කරේ. හරි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ තමන්ගේ ආත්ම භාවයේ පවර්ලා දීලා කියන කාරණේ තමයි අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට පස්සේ එතන තියෙනවා තවත් වචනයක්. ඒ තමයි සම්පන්නජ්ජාසේන. අධ්‍යාස සම්පන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි සම්පන්නාදි මුත්තිනාච. අදිමුත්‍ති සම්පන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම කරුණු දෙකක් අපිට කියනවා. ඒ නිසා මේ කරුණු දෙකත් අපි දැනගන්න ඕනේ. මොකක්ද සම්පන්න අධ්‍යාසය කියලා කියන්නේ? අධ්‍යාශය කියලා කියන කාරණේ ගත්තහම අධ්‍යාශ දෙවිධයකට තියෙන්න පුළුවන්. සම්පන්න අධ්‍යාශ තියෙන්න පුළුවන්. විපන්න අධ්‍යාශ තියෙන්න පුළුවන්. අධ්‍යාශේ සම්පන්න අධ්‍යාශයක් වෙන්න පුළුවන්. අධ්‍යාශේ විපන්න අධ්‍යාශයක් වෙන්න පුළුවන්. විපන්න අධ්‍යාශයක් කියලා කියන්නේ අධ්‍යාශය තුල අදහස තුල ශාස්වත ආදි මිත්‍යා දෘෂ්ටීන් අවිනිවේෂණය කරනවා. ඒක මමායනය කරන එක ඒක අගය කරනවා. අන්න ඒක තමයි විපන්න අභ්‍යාසයක් කියලා කියන්නේ. අභ්‍යාස කියන වචනය සකස් වෙන්නේ අධි ආශය කියන වචන එකතු වෙලා. ආශය කියලා කියන්නේ ආශය කියන වචනේ අදහස් කරන ඇසුරු කරන තැන වාසය කරන තැන කියලා නිදා ගන්න තැන. නිදා ගන්න තැනට තමයි ආශය කියලා කියන්නේ. ඒතර අධ්‍යාශය කියලා කියන්නේ අපේ සිත යම් තැනක හැසිරෙනවද හැසිරিলা හවසට ඇවිල්ලා නිදා ගන්න තැන වාගේ ආපහු එන්නේ කොතෙන්ද? ආපහු හිත යම් තැනකට එනවාද? ඒක තමයි අපි අධ්‍යාශය කියලා කියන්නේ. එතකොට සත්තු ඉන්න නිදා ගන්න තැන් වලට ආශය කියලා කියනවා. එතකොට ඒ සත්තුන්ගේ ආශය තැන් කියලා කියන්නේ ඒ සතු දවල් දවස් පුරාවටම ඇවිදිනවා. දවල් දවස් පුරාවටම ඇවිදලා කෑම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා හවස ඇඳිරි පිටිගෙනුට Taman නිදා ගන්න තැන තියෙනවා. එතන තමයි ආශය කියලා කියන්නේ. මෙන්න මේ වාගේ අපේ හිතත් ඒ මේ තැන්වල විසිරලා විසිරලා විසිරලා අවසානයේදී අපි යම්කිසි එක තැනකට එනවනම් මෙන්න මේක කියනවා අධ්‍යාසය කියලා. ඒ අධ්‍යාසය සම්පන්න අධ්‍යාසයක් වෙන්නත් පුළුවන් විපන්න අධ්‍යාසයක් වෙන්නත් පුළුවන්. සම්පන්න අධ්‍යාසයක් කියලා කියන්නේ ඒක වැරදි නෑ නිවැරදි. කියන්නේ මිත්‍යා ග්‍රහණයක් නෑ එතන. සම්මා ග්‍රහණයක් තියෙනවා. විපන්න අධ්‍යාසයක් කියලා කියන්නේ ඒක අපේ නරකට පිටිලා තියෙන අධ්‍යාසයක්. ඒක තමයි මිත්‍යා දෘෂ්ටි ග්‍රහණය. සම්පන්න අධ්‍යාසයක් වුණාම ඒකත් දෙආකාරයි වට නිශ්චිත විවට නිශ්චිත කියලා. වට නිශ්චිත කියලා කියන්නේ අපිට සසරේ යන්න ඉපදී ඉපදී යන්න නැවත නැවතත් ඉපදෙන්න සසර සැප විඳින්න මෙන්න මේ තියෙන අධ්‍යාසය. කෙනෙක් හිතනවා නම් නිතරම මම මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඕනි කියලා. මම තවතිසාවේ යන්න ඕනි කියලා සමහර වෙලාවට තවතිසාවේ යන්න පින් කරන පිරිස් එතකොට අන්න ඒ අයගේ අධ්‍යාසයේ වට නිශ්චිතයි. විවට්ට නිශ්චිත අධ්‍යාශයක් කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ අධ්‍යාහාසයක් තියෙනවා. ඒක නිවන යමු කියලා කියනවා. සම් මෙතන සම්පන්න අධ්‍යාශය මෙතන පූර්ණ අධ්‍යාශය කියන එක අදහස් කරන්නේ මේ නිවනට යොමු කරගත් අධ්‍යාශය කියන එකයි. නිවනට යොමු වෙච්ච අධ්‍යාශය කියලා කියන කාරණය. මේ අධ්‍යාශය අපිට කියනවා අලෝභ ආදී හය ආකාරයකින් දැනගන්න ඕනේ කියලා. අලෝභ ආදී අධ්‍යාශ හයකින් සමන්නාගත වෙන්න ඕනේ. ඒතර තමන්ගේ කවර බලාපොරොත්තු තිබුණත් තමන් අවසානයේ මෙන්න මේ අලෝභාදී අධ්‍යාසයන් වලට එන්න ඕනේ කියලා කියනවා. ඒකයි පූර්ණ අධ්‍යාසයකින් යුතු වෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ බඳු අධ්‍යාසයක් තියෙන කෙනා තමයි බුදු පසේ බුදු මහරහත් කියන මෙන්න මේ තුන් බෝධීන් අතර යම්කිසි බෝධියකින් නිවන් සාක්ෂාත් කරගන්න සමර්ථ වෙන්නේ කියලා සඳහන් කරනවා. ඊට මොනවද මේ අධ්‍යාස 6? අපට සඳහන් කරන මෙන්න මේ විදිහට අලෝභ අධ්‍යාසය, ඒ වාගේම අදෝස අධ්‍යාසය අධ්‍යාසය අමෝහ අධ්‍යාසය ඒ වාගේම නෙක්ඛම් අධ්‍යාසය පවිවේක අධ්‍යාසය නිස්සරණ අධ්‍යාසය මෙන්න මේ අධ්‍යාස 6 තමයි බෝධිසත්වයන් වහන්සේලා පරිහරණය කරන්නේ බෝධිසත්වයන් වහන්සේලාගේ සිත කබ්බර අරමුණට කියත් අවසානයේ මෙන්න මේ කියන අධ්‍යාසය දෙනවා කියනවා කොහොමද අලෝභය බෝධිසත්වයන් වහන්සේලා ලෝභයේ දොස් දකින්නවා අලෝභ අධ්‍යාසයෙන් ද්වේෂයේ දොස් දකිනවා අදෝස අධ්‍යාසයෙන්. මෝහයේ දොස් දකිනවා අමෝහ අධ්‍යාසයෙන්. ගරා වාසයේ, gedara ඉඳීමේ ගෘහ වාසයේ දොස් දකිනවා නෙක්ඛම් අධ්‍යාසයෙන්. එනිසා බෝසතාණන් වහන්සේලා හැම කෙනෙක්ම බුදු ශාසනයක් නම් තියෙන්නේ. ඒ බුදු ශාසනයේ හැකියාවක් තියෙනවා නම් ඔන්න හැම කෙනෙක්ම අපිට කියනවා අනිවාර්යයෙන්ම නෙක්ඛම් භාවයකටපත් වෙනවා කියලා. ගරාවාසී දොස් දැකලා නිසා පැවිදි වෙනවා. ඒ වගේම තමයි පවිවේක අධ්‍යාසයේ බෝධිසත්වයන් වහන්සේලා සංගනිකාය දෝෂ දස්සාවි. ඝනසංගනික භාවයේ දොස් දකිනවා. පවිවේක අධ්‍යාසයෙන්. බෝධිසත්වයන් වහන්සේලා සියලු භව ගතීන්හි භව උත්පත්තීන්හි දොස් දකිනවා නිස්සරණ අධ්‍යාසයෙන්. මේ නිසා මෙන්න මේ විදිහට අධ්‍යාස හයක් තියෙනවා. මේ අභ්‍යාස හයෙන් යුක්ත වෙන්න ඕනේ කියලා කියනවා. ඊට අපිට කියනවා අතීත අනාගත වර්තමාන යම් තාක් දෙනෙක් සෝතාපන්න ආදී මගඵල ලබලා තියෙනද ඒ හැම සියලු දෙනාම මෙන්න මේ කියන සය ආකාර අධ්‍යාසයෙන් යුක්ත වෙච්ච. ඒ නිසා අපිත් නිවන් දකින්න භවනා කරනවා නම් අනිවාර්යෙන් මේ සය ආකාර අධ්‍යාශය අපි තුල තියාගන්න ඕනේ. ඒ සය ආකාර අධ්‍යාශයන්ගෙන් පූර්ණ අධ්‍යාශයෙන් යුක්ත වෙන්න ඕනේ. දෙවෙනි කාරණේ අපිට කියන්නේ පූර්ණ අධිමුක්තියෙන් ඉන්න ඕනේ කියලා. සදිමුක්තිය කියලා කියන්නේ දැඩිශේ යෙදිලා ඉන්නවා කියන එකයි. නිසා දැඩිශේ යෙදිච්ච පුද්ගලෙක් වඩපත් වෙන්න ඕනේ. කොහොමද? යමක් පිනිෂ තමන්ගේ භාවනාව කෙරෙනවද? ආන්න ඒ භාවනාව උදෙසා යමක් පිනිෂ තමන් පැවිදි වෙලා ඉන්නවද? ඒ අරමුණු උදෙසා දැඩි යෙදිච්ච කෙනෙක් ඉන්න ඕනේ. ඒකයි අදිමුක්ති කියලා කියන්නේ. දැඩි යෙදිච්ච කෙනෙක් ඉන්න ඕනේ. ඒතර එතනදි තියෙන්න ඕනේ සමාධි අදිමුක්තියක්. සමාධියේ දැඩිශේ දෙන්න ඕනේ. සමාධිය වඩන්න. එහෙම නැතුව නිවන් දකින්න බෑ. සමාධිගරුක වෙන්න ඕනේ. සමාධි පබ්බහාර වෙන්න ඕනේ. පබ්බහාර කියලා කියන්නේ මේ දෙසටම නැමුණු කියන අදහස. සමාධිය දෙසටමයි තමන්ගේ සිත නැමිලා තියෙන්නේ. මේ සමාධි පබ්බහාර කියලා කියනවා. නිර්වාණාදි මුක්ත වෙන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ උදෙසා දැඩිශේ යෙදුණු කෙනෙක් වෙන්න ඕනේ. නිර්වාණ ගරුක වෙන්න ඕනේ. නිර්වාණ පබ්බහාර වෙන්න ඕනේ. ආන්න එහෙමනම් එයාට තමයි අපිට මේ කමටහන් ගැනීම කියන එක සාර්ථක භාවයටපත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ කාරණා දෙක පූර්ණ අධ්‍යාශයෙන් යුක්ත වෙන්න ඕනේ පූර්ණ අධිමුක්තියෙන් එන්න ඕනේ. අන්න ඒ විදිහට අපිට සඳහන් කරේ මෙතන සම්පන්න අධ්‍යාශයෙන් සම්පන්න අධිමුක්තිනාච හුත්වා කම්මත්තහනං යාචිතබ්බං කමතහනක් ඉල්ල ගන්න ඕනේ. කොහොමද? සත්ත ඉමාහං භගවාත්ත අත්ත භාවන්තුම් හාකම් පරිච්ඡාමීති කියලා මෙන්න මේ විදිහට අපිට මෙතනදී සඳහන් කරනවා ඒ ජීවිත පරිත්‍යාග ආදී කරන්න ඕනේ ආකාරය ඊට පස්සේ ජීවිත පරිත්‍යාග කරලා මේ කාරණේ අපි පැහැදිලි කරන් තියදෙන මේ ටික චූලපින්ඩ පාතික ත්‍රිසිතරුන් වහන්සේ සම්පන්න අධ්‍යාශය පිළිබඳව සඳහන් කරා මේ අධ්‍යාශ 6 පිළිබඳව අපි සඳහන් කරා ඒ වගේම ඊළඟට අපි ඉන්නේ මෙන්න මේ විදිහට ඒවං සම්පන්න අධ්‍යාශය අදිමුත්තිනෝ 50 කම්මත්තහනං යාචතු චේතු පරිඥාන ලාබිනා ආචරියේන කියලා මෙන්න මේ විදිහට ප්‍රකාරණයක් කියනවා මෙන්න මේ විදිහට සම්පන්න අධ්‍යාසයෙන් යුක්තයි නම් සම්පන්න අධ්‍යාසය අදිමුක්තිනෝ 50. මෙන්න මේ අධ්‍යාසය අදිමුක්තිය තියෙන යෝගාවචරයාට එහෙම කමටහනක් ඉල්ලලා ඉන්න පුද්ගලයාට චේතෝ පරිඥානලාබිනෝ ආචරියේන ලාබිනා ආචරියේන චේතෝ පරිඥානයේ තියෙන ආචාර්යයන් වහන්සේ කොහොමද කමටහන් දෙන්නේ කියලා කියනවා කොහොමද අපිට කියනවා චිත්තාචාරං චිත්ත චිත්තාචාරං ඕලෝකෙත්වා ඒ පුද්ගලයාගේ සිත හැසිරෙන හැටි බලලා චර්යාජානිකම්බා චරිතය දැනගන්න කියලා. ඒතර පරසිට දන්නා නුවණ තියෙන ආචාර්යයන් වහන්සේ නමක් නම් ඒ පරසිට දන්නා නුවණ තියෙන ආචාර්යයන් වහන්සේ ඒ පුද්ගලයාගේ පරසිට දන්නා නුවණින් ඒ සිත බලලා ඒ අනුව සිතේ හැසිරීම දැනගන්න චිත්තාචාරය කියලා කියන්නේ. හිතේ හැසිරීම බලලා චරිතය මොකක්ද කියලා දැන් අඳුරගන්න කියන්නේ. ඒ අනුව ඒ චරිතය ගැළපෙන කමඨහන මේ අපි කලින් කියපු ආකාරයට දෙන්න කියලා කියනවා. ඉතින් පරසිත දන්නා නුවණ තියෙන ආචාර්යයන් වහන්සේ කෙනෙක්ට නම් පුළුවන් ওই විදිහට පරසිත දන්නා නුවණින් බලලා කමඨහනක් දෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතරේන කියලා කියන්නේ එහෙම නැති කෙනා මේ පරසිත දන්නා නුවණ නැති කෙනා මොකද කරන්න ඕනේ කියනවා කිං චරිතෝසි කේවාතේ ධම්මා බහුලං සමුදාචරಂತಿ කිං වාතේ මනසිකරෝතෝ පාසු හෝති කතරස්මින් වාතේ කම්මට්ඨහනේ චිත්තං නමතිති ඒවමාදීහිනේහි පුච්චිත්තජානිතබ්බ මේ කමඨහන් ගණ්ඩේන යෝගාවචරයාගෙන් ප්‍රශ්න අහන්න කියලා කියනවා ප්‍රශ්න අහන්න කියලා කියන කොහොමද නුඹ කුමන චරිතයක්ද කියලා අහන්න කියලා කියන සමහර වෙලාවට එයා දන්නා වෙන්නත් පුළුවන් දන්නේ නැ වෙන්නත් පුළුවන් කේවාතේ ධම්මා බහුලං සම්දාචරන්ති ඔබ වහන්සේට නිතරම රාගය ඇති වෙනවද නිතරම තරහ යනවද මොකද මොකද්ද තත්ත්වය අහලා තිබුණාද කියලා කිං වාතේ මනසිකරවතෝ පහසු හෝති. ඔබ වහන්සේට සාමාන්‍යයෙන් භාවනා කරනකොට නුඹට භාවනා කරනකොට මොන වාගේ භාවනාවක් කරනකොටද ගොඩක් පහසුවක් දැනෙන්නේ කියලා අහන්න කියලා කියනවා. සතරස්මින් වාතේ කම්මත්තහනේ චිත්තං නමති. ඔබ මීට කලින් කමටහන් අරගෙන භාවනා කරලා තියෙනවා නම් කුමන කමටහනක් ගත්තොත් සිතට ඒ කමටහන ගැලපෙන්නේ කියලා අහන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට විමසලා දැනගෙන චරිතයට ගැලපෙන කමටහන දෙන්න කියලා කියනවා. ඒ විදිහට චර්යානුකූල කමඨහන දෙනකොට මේ නිසා පරිසිද්ධාන් නානුව තියෙන ආචාර්යයන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් පරිසිද්ධාන් නානුව නැති ආචාර්යයන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් කවර හෝ කෙනෙක් මේ කමඨහනක් දෙනකොට අපිට කියනවා කමඨහන් කියලා දෙන එක ආකාර තුනකට සිද්ධ කරගන්න කියලා කොහොමද මුලින්ම කියනවා සජ්ජහායනා වශයෙන් හෝ මෙනෙහි කිරීම වශයෙන් හෝ කමඨහන පුරුදු කරපු කෙනාට දැන් සමහර වෙලාවට කමඨහනක් ගන්න ආවහම ඒ කමඨහන ගන්න එන කෙනා මේ කමඨහන සජ්ජායනය කරලා පුරුදු කරපු කෙනෙක් කලින්. එහෙම නැත්නම් මෙනෙහි කරලා පුරුදු කරපු කෙනෙක්. ඒ පුද්ගලයාට කියනවා ඉඳගෙන කරන පරයන්ක භාවනා එකක දෙකක සජ්ජායනය කරවල බලන්න කියලා කියනවා ඉස්සරලා. ඒ විදිහට ඉඳගෙන කරන භාවනා එකක දෙකක ගොඩක් නැතිව එකක් දෙකක් සජ්ජායනය කරලා බලලා ඒක වැටහෙනවා නම් එතනින් එහාට කමටහන පිළිවෙලට දෙන්න පුළුවන්. හැබැයි මුලම ඉඳලා නම් අපි මුල ඉඳලා සජ්ජායන ආදී කරන්න ඕනේ. ඊළඟට අනිත් පැත්තෙන් කියනවා මේ කමටහන ගන්න දෙන කෙනා Taman ළඟ ඉන්න කෙනෙක් නම් Taman ගාව ඉන්න ගෝලයෙක් නම් ශිෂ්‍යයෙක් නම් ඒ බඳු තැනකදී කියනවා ආපු ආපු වෙලාවෙදී කමටහන කියලා දුන්නට කමක් නැහැ. හැබැයි තමන්ගේ දුර ඉන්න කෙනෙක් නම් තමන්ගේ ළඟ ඉඳගෙන කමටහන ඉගෙන ගන්නේ නැතුව කමටහන ඉගෙනගෙන වෙන තැනකට ගිහිල්ලා භාවනා කරනවා නම් ඒ පුද්ගලයාට කියනවා ඊටාම කෙටියනොත් නැතුව ඊටාම විස්තරත් නැතුව නාති සංකේප නාති විත්තර ක්‍රමයකට කමටහන කියලා දෙන්නේ. ඒ විදිහට කමටහන් කියලා දීලා භාවනා කරන්න කියලා කියනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට කමටහන කියලා දෙන්න කියලා කියනවා. ඉතින් මේ කමටහන කියලා දෙද්දී අපිට කියන පටවි ආදී කෂණයක් නම් ආකාර 9කට පැහැදිලි කරන්න කියලා. ඒතර මේ ආකාර 9ම අපි ඉගෙන ගන්නවා ඉදිරියේ. කෂින දෝෂ මොනවද? කෂිනේ කරගන්න ආකාරය කොහොමද? කෂිනය භාවනා කරන්නේ කොහොමද? ඊට පස්සේ මේකේ තියෙන උග්ඝහ නිමිති, පටිඝහ නිමිති කියන දෙවැදෑරුම් නිමිති, දෙවැදෑරුම් සමාධි, උපචාර සමාධි, අපනා සමාධි කියන ඒවා, සත්වැදෑරුම් සප්පාය සප්පාය භාවයන්, දසවිධ අර්පණා කෞශල්‍යයන්, වීරිය සමභාවයටපත් කර ගැනීම අර්පණා විධානයන් කියන මෙන්න මේ කියන ආකාර 9ට අපිට මේ කෂණ භාවනාව කියලා දෙන්න කියලා කියනවා. මේ විදිහට එකිනෙක භාවනාවන් අපි විස්තර වශයෙන් පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. ඉතින් මේ හැම එකක්ම අපි ඊළඟ ඉදිරි දේශනවලදී පැහැදිලි කිරීම සිදු කරනවා. ඒ වගේම කමඨහන් ගන්න යෝගියත් කමඨහනක් ගන්න කෙනත් අපිට කියනවා නිමිත්ත ග්‍රහණය කරලා කමඨහන අහගෙන ඉන්න ඕනේ කියලා කියනවා. නිමිත්ත ග්‍රහණය කරනවා කියලා කියන්නේ මොකක්ද? කමටහන කියලා දෙනකොට පද පිළිවෙලට මේක ඉස්සල්ලා කියපු පදේ මේක ඊට පස්සේ කියපු පදේ මේ පදේ අර්ථය මේකයි මේ පදේ අර්ථය මේකයි මේකේ අදහස මේකයි මේක උපමාව මේකයි මේක උපමේයයි මේ මේ විදිහට හිතේ දරාගෙන කමටහන ඉගෙන ගන්න කියලා කියනවා. එහෙම නැතුව නිකන් කමටහනක් ඉගෙන ගත්තා හරි හරි ගුරුවරයා කියන හොඳයි ගිහිල්ලවරලා හුස්ම රැල්ල බලන්න නාසිකාග්‍රේ නාසිකාග්‍ර කෙලවර හුස්ම රැල්ල බලන්න කිව්වහම ආ හොඳයි ඉතින් ওই ටික අපි දන්නවනේ ඒ නිසා ඉතින් ඒකනේ ඒ නිසා අපි මුලින් ඒක කරමු කියලා දැන් ඔන්න ගුරුවරයාගෙන් කමටහන් ගැනීම භාගයට කරලා ඇවිල්ලා ඉඳගෙන ඉතින් පුස්පරයල බලන්න බලනවා. දැන් බලනකොට Tamanට තේරෙන්නේ නැහැ මේක වැටහෙන්නේ නැහැ. ඉතින් ආපහු දවස් ගාණක් භාවනා කරලා කරලා කරලා කරලා ආපහු ඇවිල්ලා කියනවා අනේ මට හුස්ම රැල්ල වැටෙන්නේ නැහැ. කොහොමද බැලුවේ කියලා බැලුවම කොහොමද ඉතින් හුස්ම රැල්ල ඉතින් හුස්ම ගන්න විදිහට බැලුවා. එහෙම බෑ. එනිසා මේ කමටහන ගන්න ආකාරය අපි විස්තර වශයෙන් අහගන්න ඕනේ. හිතේ දරා ගන්න ඕනේ. ආන් එහෙම කරොත් තමයි ඒ පුද්ගලයාට විශේෂාධිගමයකට යන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔහුට විශේෂාධිගමයකට යෑම හැකියාවක් නැහැ. ඒතකොට මෙන්න මේ විදිහට අපිට කමටහන් දෙන කමටහන් ගන්න යෝගියත් මේ කමටහන් පිළිබඳව පිළිපැදිය යුතුයි කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදිහට සඳහන් කරමින් අපිට මේ කමටහන් පිළිබඳව විස්තරය අපිට මෙතනින් අවසන් වෙනවා. ඒ අනුව අපි කතා කරමින් ආවේ කම්මට්ටාන ගහන නිර්දේශය අපි සාකච්ඡා කරන්න තියදුනේ සමසතරිස් කර්මස්ථාන විස්තරය අපි ආවේ කම්මට්ටාන ගහන නිර්දේශේ අපි විසුද්ධි මාර්ගයේ සාකච්ඡා කරන්න තියදුනා ශීල නිර්දේශය දුතාංග නිර්දේශය කම්මට්ටාන ගහන නිර්දේශය අපි සාකච්ඡා කරන්න තියදුනා කම්මට්ටාන ගහන නිර්දේශයේ සමස්තය මෙතනින් අවසන් වෙනවා අපි ඊළඟට පටන් ගන්න තියෙන්නේ පඨවි කෂණ නිර්දේශය ඉඳලා පඨවි කෂණේ කොහොමද භාවනා කරන්නේ කියන කාරණය ඒ නිසා අපේ මේ වැඩසටහන් සමුදාය අද මේ අපි අපි සාකච්ඡා කරන්න යෙදුනේ අපි සාකච්ඡා කරන්න තියදුනේ අපි කම්මට්ටාන ගහන නිර්දේශය දැන් අපි විසුද්ධි මාර්ගයේ මුලපටන් සාකච්ඡා කරගෙන අවිල්ලා අද අපි සාකච්ඡා කරලා අවසන් කරන් තියදුනේ නිසා කම්මට්ටාන ගහන නිර්දේශය කියන තුන්වෙනි පරිච්ඡේදය. ඒතර අපි ඊළඟ වැඩසටහනෙන් සාකච්ඡා කරන් තියෙන්නේ අපි ඊළඟ නිර්දේශය. එතකොට අපි මේ වෙන විට සාකච්ඡා කරලා අවසන් වෙලා තියෙනවා වැඩසටහන් 44ක් ඔස්සේ අපි විෂදි මාර්ගයේ නිර්දේශ හතරක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සියල්ලත් එක්ක අපි ඊළඟට ඒ දැනුමත් එක්ක අපි පාඨ විකසන නිර්දේශයේ ලබන සතියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අදටත් අපි අදටයක් අපි අතිරේක කාලයක් අපි යොදා ගන්න සිද්ධ වුණා මේ සියල්ල අවසන් කරන්න. ඒ නිසා මේ කතා කරපු කරුණු වලට අනුතු අදාළව යම්කිසි ගැටලුවක් තියෙනවා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට සාකච්ඡා කළ යුතුමක් වෙනවනම් කෙටි වේලාවක් අපිට ඒ සඳහා වෙන් කරගන්න පුළුවන් සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස බොහොම පිං අද දේශනාවට ස්වාමීන් වහන්ස අර අවසාන හරියේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා ඒ තමන්ට ගැළපෙන කමඨහන සොයාගන්න මේ සජ්ජායනාව කරන්න කියලා ඒ කියන්නේ ස්වාමීන් වහන්ස මොකක්ද සතිපට්ඨාන සූත්‍රය ඒක සත්‍යයනාව කරලා බලන්න කියන එකද මොකක්ද ඒකෙන් කරන්නේ කොහොමද ස්වාමීනි කියලා කියන්නේ අපි මෑනේ දැන් මේ කමටහන් පිළිබඳව අපි සාකච්ඡා කරගෙන එනකොට අපි කතා කරනවා මේ එකිනෙක කමටහන වඩන ආකාරයන් ගැන. ඒ කමටහන වඩන ආකාරයන් වලට ආවහම අපි කතා කරනවා හැම කමටහනකට අදාළව මේ කමටහන වඩන ක්‍රමයක් තියෙනවා. එතකොට දැන් හැම කමටහන්ටම සජ්ජහායනයක් නැහැ. දැන් ආනාපාන සති භාවනාවේ සජ්ජහායනයක් නැහැ. නමුත් අපි කායගත සති භාවනාව ආදීකට ආවහම මේ කායගත සති භාවනාව වාගේ භාවනාවල අපිට සජ්ජහායනයක් තියෙනවා. ඒතර මෙතනදී කිව්වේ කමටහන් දෙන ගුරුවරයාට දුන්නු උපදේශක්. ඒ ගුරුවරයාට තමයි අපිට කියන්නේ යම්කිසි හේකින් මේ යෝගාවචරය දැන් තමන් ගාවට මේ භාවනා කමටහන් ගන්න එන පුද්ගලයා භාවනාව ටිකක් වඩලා තියෙන කෙනෙක් නම් මුලින් භාවනාවේ කමඨහනේ සජ්ජහායනා ආදී කරලා තියෙන කෙනෙක් නම් ඒ කෙනාට මුල ඉඳලම සියලු සජ්ජහායනා ආදී දෙන්න නැතුව එයාට කියනවා භාවනා පරයන්ක කීපයකට මේ සජ්ජහායනා ආදියක් දීලා බලන්න කියලා. එතකොට මොකද අපි සමහර කමඨහන් වලට සජ්ජහායනය අවශ්‍යයි සමහර කමඨහන් වල සජ්ජහායනය අවශ්‍ය නැහැ. මෙතනදි කියන්නේ සතිපට්ඨාන සූත්‍ර ආදී සජ්ජහායනයක් කරන්න කියන එක නෙමෙයි භාවනා කමඨහනේ යම් කිසි සජ්ජායනයක් දෙනවා අන්න ඒ විදිහට. මොකද සමහර භාවනා කමඨහන වල තියෙනවා වචසා ಪರಿචිතා කියලා කියන එක භාවනා කමඨහනේ අංගයක් බවට පත් වෙනවා. ඒ නිසා එතකොට දැන් උදාහරණයක් විදිහට දප්තින් සාකාර භාවනාවේදී දප්තින් සාකාරයේ සජ්ජායනය කරලා තමයි අපි භාවනාව ආරම්භ කරන්න ඕනේ. එතකොට ඒ නිසා මුලින් අපිට ප්‍රතිසාකාරක දල කායගත සති භාවනාවේ මඟ පෙන්වීම දෙනවා. මෙන්න මෙච්චර කාලයක් මේක සජ්ජායනය කරවන්න. අතර ඒ නිසා ඒ ඒ විදිහට තමයි මේ කමඨහන කියා දෙන ආකාරය ගැන තමයි මේ කිව්වේ. ඒක මේ යෝගියා Taman භාවනාව කරලා තියෙන්නේ කොපමණ මට්ටමකින්ද කියලා බලලා ඒ අනුව අවශ්‍ය නම් අපිට කියනවා සජ්ජායනය කිරීම භාවනා හිඳීම් පරයන්ක දෙක තුනක් ලබා දෙන්න කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ කියන්නේ ගුරුවරයාට තියෙන උපදේශයක් වගේ එකක් නේද ස්වාමීන් වහන්සේ? ගුරුවරයාට තියෙන උපදේශයක් තමයි. මට තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් විතර්ක චරිතය ස්වාමීන් වහන්සේ කලිනුත් මේ ගැන කතා කරා. ඒ චරිත ගැන පොඩ කායි පොඩ් සඳහන් කරන්න ස්වාමීන් වහන්සේ මොන වගේ ගතියක් ගතිගුණ දේ විතර්ක චරිතයට තියෙන්නේ කියලා කොහොමද විතර්ක චරිතයගේ හැසිරීම වගේ කොහොමද එයාගේ ගැන පොඩ්ඩක් සඳහනක් තියෙනවා. ඔව් විතර්ක චරිතය පිළිබඳව අපි බැලුවොත් අපි මේ චරිත පිළිබඳ පැහැදිලි කිරීමේදී අපි එතනදී කියනවා විතක්කෝ නානපකාර විතක්කනතාය නොයෙක් නොයෙක් ආකාරයේ විතර්ක කරනවා ඒ විතර්ක කිරීම තමයි විතර්ක චරිතයාගේ ලක්ෂණය. ඉතින් ඒක අපි මේක විෂද මාර්ගේ පුරාවටම ඇත්තටම විසිරිලා තැන් තැන් වල තියෙන විදිහට තමයි අපි මේක හඳුනා ගන්න ඕනේ. එතකොට ඉතින් ඒක ලක්ෂණ ටික අපි ගත්තොත් මේ කොහොමද මේ එකිනෙක චරිතයේ තියෙන කෘත්‍ය යාලක් කරන වැඩ කටයුතු වලින් චරිත හඳුර ගන්න පුළුවන්. දැන් වැඩ කටයුතු වලින් චරිත හඳුන ගන්නවා නම් අපිට කියනවා විතර්ක චරිතය කරන කියන වැඩ කටයුතු වලදී අපිට කියනවා එච්චර පිළිවෙලක් නැහැ කියලා කියනවා. විතර්ක චරිතයේ වැඩ කරනකොට දැන් වතක් පිළිවෙතක් ආදියක් කරනවා නම් ඒකට අපිට කියනවා සමහර වෙලාවට මේ දෝෂ චරිතය විතර්ක චරිතයට ටිකක් සමානයි කියලා කියනවා. ඒ නිසා අපිට කියන දැන් දෝෂ චරිතය කොහොමද කරන්නේ? ඒ විදිහට ගැළපෙන ඒ විදිහට තමයි සමහර වෙලාවට විතර්ක චරිතයත් යන්නේ කියලා කියනවා. දැන් අපි කියනවා එතනදී සඳහන් කරනවා මෙතන ගාල්හත්පත් පද්ද විෂමකාරී දෝෂ චරිතෝ අනිපුන පරිව්‍යාකූල විෂම විෂමා පරිචින්නකාරී මෝහ චරිතෝ චීවර ධාරණම්පි යනාදී වශයෙන් අපිට කියන. ඒ කියන්නේ අර පිළිවෙලක් නැතු දැන් මිදුල හැමදීම කරත් එයා මිදුල හැමදින්නෙත් බොහොම ඉදල කොස්ස ටිකක් තදින් අල්ලගෙන එහාට මෙහාට විසිරුවමින් තමයි කරන්නේ කියලා. එතකොට තමන්ගේ සිවුර පෙරවීම ආදියක් කිව්වොත් සිවුරු දැරීම ආදියක් ඒ සිවුරු දැරීම ආදියක් අපිට කියනවා ටිකක් අර පිළිවෙලක් නැතුව බොහොම එහෙන් මෙහෙන් විදිහට පෙරවනවා කියලා. එතකොට සාමාන්‍ය ගෘහස්ත ගිහි පුද්ගලයන්ටත් සාමාන්‍ය ඇඳුම් පැඳුම් පැළඳුම් අඳිනකොට උනත් ඒක ටිකක් අර පිළිවෙලක් නැතුව අපිළිවෙලට අඳින එක එයාලගේ ලක්ෂණයක් කියලා කියනවා. එතකොට ඒ වාගේ ලක්ෂණ තියෙනවා. භෝජන වශයෙන් ගත්තොත් එහෙම වළඳන දේවල් ගත්තොත් එතන කියනවා අපරිමණ්ඩලම් පරිත්තම ආලෝපං කත්තා භාජනේ ඡඩ්ඩෙන්තෝ මුඛම් මක්ඛෙන්තෝ වික්ඛිත චිත්තෝ තන්තන් විතක්කෙන්තෝ බුඤ්ජති කියලා. එතකොට එයා ආහාර අනුභව කරනකොට අර ආහාර ටික පිළිවෙලට ලස්සනට පිණු කරලා එහෙම පිළිවෙලකට ආහාර අනුභව කරන්නේ නැහැ. එහෙම නැතුව නිකන් භාජනේ විෂි කරනවා වාගේ භාජනේ තියෙන දේවල් මුඛයට විෂි කරනවා වාගේ විසිරුණු සිතෙන් යුතුව කරගෙන යනවා කියලා. මෙන්න මේ වාගේ ලක්ෂණ තියෙනවා. ඒතර ඔය වාගේ ඉතින් ඇත්තටම ලක්ෂණ තැන් තැන්වල විසිරිලා තියෙනවා. ඒ විසිරිලා තියෙන ලක්ෂණ සියල්ලම අපි අරගෙන තමයි බලන්න ඕනේ විතරක චරිතයේ ලක්ෂණ මොනවද කියලා. ඒතර ඔය වාගේ ලක්ෂණ ටිකක් තමයි එක අපි අර මේක බෙදලා සඳහන් කරන්න තියදුනා. ඒ එකිනෙක ඉරියව් වශයෙන් තියෙන ලක්ෂණ මොනවද කෘත්‍ය වශයෙන් එතකොට භෝජන වශයෙන් දර්ශනාදී වශයෙන් ධර්ම ප්‍රවෘත්ති වශයෙන් මේ මේ චරිතයේ ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කරපු දේශනේ පොඩ්ඩක් තව ටිකක් බැලුවා නම් මම හිතන්නේ අදහසක් ඇති කරගන්න පුළුවන් වෙයි මේ එක එක ආකාරයට වෙනස් වෙනවා එතකොට මේ චරිතයේ ලක්ෂණ ටික එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර භාවනා කරනකොටත් ගොඩාක් විතර්ක එන එකත් එහෙම ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් දැන් භාවනා කරනකොටත් හිත එහෙමෙහි හැමතැන තිස්සම විසිරෙන පැතියක් වගේම තියෙනවා එහෙමත් හිතන්න පුළුවන්. නමුත් මෙහෙමයි අපිට දැන් භාවනා කරද්දී සිත විසිරීම කියන එකෙන්ම අපිට සම්පූර්ණ නිගමනයකට එන්න බෑ. හේතුව භාවනා කරද්දී සිත විසිරෙනවා කියන එක කාටත් වෙන දෙයක්. ඒතර නමුත් විතර්ක චරිතය භාවනා කරද්දී සිත විසිරීම අනෙක් අයට වඩා ටිකක් වැඩි කියලා කියන්න පුළුවන්. එහෙමයි. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස ඔව් ස්වාමින්වහන්ස අර ආනාපානසතියෙනුත් පුළුවන් ඒක චතුත් අධ්‍යානෙට යන්න. එතකොට ස්වාමින්වහන්ස දස කෂ්ණ වලින් යන්න පුළුවන් චතුත් අධ්‍යානෙට වලිනුයි අභිඥාවලටයි විතරද එහෙමද? ආනාපාන සති භාවනාවෙන් චතුත් අධ්‍යානෙ දක්වා යන්න පුළුවන්. ඔව් පස්සින භාවනාව වලින් චතුර්ථ ධානයට ගිහිල්ලා එතනින් එහාට අරූප ධාන හතරට යන්නත් පුළුවන්. හැබැයි ආනාපාන සති භාවනාවෙන් අරූප ධාන වලට යන්න බෑ. හොඳයි ස්වාමීන් වහන්සේ මගේ ඊළඟ ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ කමඨහන් දෙනකොට ගුරු ස්වාමීන් වහන්සේ අර ඈත ඉන්න යෝගී කෙනෙකුට විස්තර සහිතව කියන්න එපා කියන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් එතනදි කියන්නේ නාති සංකේප නාති විත්තහාර කියලා. ඒ කියන්නේ ඊටාම සංක්ෂේපෝ කියන්න යන්නත් එපා. ඊටාම විස්තර විදිහට කියන්න හරි. එතකොට ඊටාම විස්තර කියලා කියන්නේ එතන දැන් විස්තර වශයෙන් කියන්න එපා කියලා නෙවෙයි කියන්නේ ඊටා විස්තර වශයෙන් කියන්න එපා කියලා. හරි. අතිවිත්තහාර විදිහට කියන්න එපා කියලා. මොකද අතිවිත්තහාර විදිහට කිව්වහම ඔහුගේ කමටහන වඩන්න ගියාම ඔහුට ප්‍රශ්න වැඩි එතකොට. මොකද දැන් දැන් අතිවිත්තහර විදිහට කමටහන කියලා දෙනකොට ඒ කියලා දෙන ගුරුවරයා කියලා දෙනවා මේ කමටහන මේ මේ විදිහට තමයි වැඩෙන්නේ මේ මේ විදිහට තමයි නිමිත පහළ වෙන්නේ කියලා මේ ටික කියනකොට ඒක පසුබිමත් එක්ක තවත් විස්තර කරාම ඔහුගේ සිත එක දෙයකට අරමුණු කරගන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි කෙටියෙන්ම කියන්නත් එපා. එතකොට ඔහුට භාවනාවට ගැළපෙන්න ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් අතිශය විස්තර වශයෙන් කියන්න යන්නත් එපා කියලා කියනවා. හොඳයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අපි අද දවසේත් දේශනාව સમાપ્ત කරමු. අපි බුදුගෝසාචාර්ය පාදයන් වහන්සේ විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගය මුලපටන් විස්තර විවරණය කරගෙන එන මේ වැඩසටහනේ අද දවසේ අපි කම්මට්ටාන ගහන නිර්දේශය સમાપ્ત කරන් තියදුනේ. එයන අපි ඊළඟ වැඩසටහනේ පඨවි කසින නිර්දේශයේ පටන් භාවනාව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ වැඩසටහන සහ සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාටම පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. වැඩසටහන සංවිධානයේ මේ පින්නතුන් සියලු දෙනාටත් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. මේ ධර්ම දානමේ කුසලයේ හැම සියලු දෙනාටම නිවනින් සැනසෙන්න හේතු වේවා. හැමෝම මේ ධර්මයේ ශ්‍රවණය කිරීම වශයෙන් අපි මේ ධර්ම දේශනා කිරීම වශයෙන් රැස්පත් කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශයම් සිල් දිව්‍යතා මණ්ඩලයන්ට අනුමෝදන් වේවා සෑම සිළු දිවියෝ මෙතින් දැකබලා සතුට වේ දිව්‍ය අශේෂිර වඩවටත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනී බෝධියකින් නිවනින් සනසෙත්වා කියන දහසින් නිතෝ අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා සිළු දිනාටම දෙවියන්ට පින් අනුමෝදන් කරලා අවසන් කරමු ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති දෛතරවන් සම්මයි සියලු දෙනාටම